පටවිතෝ අභිඥාය පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි පටවින් මාබිනන්දති තං කිස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි තීති කෞරණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සෑම බ්‍රහස්පති දවසක මේ විදිහට විපස්සනා ධර්ම දේශනාවක් සඳහා රැස්වෙන්න චාරිත්‍රාක් කරගෙන අවිල්ල තියෙනවා. ඒ අනුව අදත් අපිට වටින දවසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි එකම පිටසක් වගේ එක දිගට දිගට හම්බ වෙන නිසා මේක ලදලද අවස්ථාවල වාසිය සලකලා ධර්ම දේශනා මාලාවක් විදිහටයි පවත්වාගෙන ආවේ. ඉතින් අපි මේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගත්තේ සාරවත්ඥ භාසිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති 152ක් වූ සූත්‍රවල පළවෙනිම සූත්‍රය. මේ සූත්‍රේ නම තියලා තියෙන්නේ මූලපරියාය සූත්‍රය කියලා. සබ්බ ධම්ම මූලපරියාය කියලයි ඒක ටිකක් විස්තර වශයෙන් කියවෙන්නේ. සබ්බ ධම්ම කියලා කියන්නේ සියලු ධර්මයන්හි මූලපරියාය කියලා කියන්නේ මූල කාරණාව. මූල හේතුව දක්වනවා. ඉතින් මේ සූත්‍රය අපි පසුගිය වාර තුනක්, පැය තුනක්, දේශනා තුනක් දිගේ ගමන් කරලා තියෙනවා. අපි මේ ප්‍රවිෂ්ඨයේ ආරම්භය ලබා ගන්න හදාන්නේ හතරවෙනි දේශනාවට. ඉතින් පසුගිය ඒ සති තුන එහෙම නැත්නම් දේශනා තුන පිළිබඳව ඒවට සම්බන්ධ වෙච්ච නැති අත්තන්ගේ ප්‍රයෝජනේ සලකලා කෙටි මතක් කිරීමක් කරනවා නම් අපි ඒකේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ලෝකයා නැත්නම් අනිකුත් සත්වයෝ කොටස් හතරකට කඩනවා අසුතවත් පුතුජණය ඒ වගේම සේක ඊගාට අසේක සහ සරුවච්ච වශයෙන් එතකොට තමන් වහන්සේත් ඇතුළු අනිකුත් සියලුම හුදි ජනතාවත් ඇතුළුව මේ හතරකට කඩලා ඒ හතර දෙනා සංකල්ප 24ක් විසෙයි. විවිධාකාරයෙන් දක්වන ආකල්ප පැවතුම් පැවතුම් ප්‍රතික්‍රියා ක්‍රියාකාරකම් විස්තර කරලා දෙනවා ප්‍රතිපදාවකට ගැලපෙන හැටියට. එකින් එකට එකින් එකට yaadෙන හැටියට. ඉතින් ඒකෙදි ඉස්ලාම් වැඩි වේලාවක් නැත්තම් හොඳ ඉවසීමකින් විස්තර කරලා දෙන්නේ ඒ අසුතවත් පුතුජණයයි කියන සාමාන්‍ය අටුවාචාරින් වහන්සේලා අන්ධ පුතුජණයයි කියන්ට මේ පෙළඹිච්ච කොටාසේ පිළිබඳව සංසාරගත සත්වයෝ ඒකෙමුත් මේ මිනිස්සයෝ ඉතින් ඒ ඇත්තෝ පිළිබඳව සඳහන් කරන්නේ ඒ ඇත්තෝ මේ සංකල්ප 24 පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ හතර මහ භූත ඒ වගේම භූත දේව පජාපති බ්‍රහ්ම කියන 31 තලයේ ඉන්න අනෙකුත් සත්ව කොටාස ඊගාවට එතනින් එහාට බ්‍රහ්ම ලෝකවල ගත කරන ප්‍රථම ධ්‍යාන තලය, ဒုတိ ය ධ්‍යාන තලය, තෘතිය ධ්‍යාන තලය, චතුර්ථ ධ්‍යාන තලය, ඊට පස්සේ අසඤ්ඤ සත්ත්ව තලය, ඊට පස්සේ අරූප ධ්‍යාන තල, ඒ වගේම පංචවෝකාර සත්වයන් වන මිනිස්යන්ගේ තියෙන සද්දායතන, රූපායතන, රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, විඥාන ආයතන කියන ඒ එක එක ඉන්ද්‍රිය ධර්මයන්ට ගොදුරු වෙන ආයතන පිළිබඳව ඒ වාගේම ඒකකයක් වශයෙන් ගන්නා සංකල්පේ සහ විවිධත්වයේ වශයෙන් ගන්න සංකල්පේ වගේම සියල්ල සියල්ල වශයෙන් ගන්නා සංකල්පේ සහ නිවන මේ ආකාරයෙන් 24ක් කරුණු පිළිබඳව අසේක පුද්ගලයා කොහොමද කටයුතු කරන්නේ දැඩි මතයක පාඨවින් පාඨවිතෝ සංජානා සංජානාති කියලා පටවිය ප්‍රතිවසෙන් හාන්ගී පටවිය ප්‍රතිවසෙන් හඳුනාගෙන ඒක පිළිබඳව ඒකාන්ත මතයක ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒ පෘථුවිය නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගණ්ඩ පෙළපෙනවා ඒ අනුව එයා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියලා ඒ පළවෙනි සංකල්ප වෙන පෘථුවිය අල්ලාගෙන විවිධාකාර සිහිනමවනවා විවිධාකාර අහස් මාලිකා තනනවා විවිධාකාර අනාගත සැලසුම් හදනවා මේ විදිහට හදනකොට පෘථිවිය කියන්නේ මමයි අතර වෙනසක් නැහැ වැඩි පෘථිවි ප්‍රදේශයක් තියෙනවා වැඩි පෝසත් අඩු පෘථිවි ප්‍රදේශයක් තියෙන අඩු පෝසත් ආදී පෘථිවිය අල්ලගෙන ඉතිං ගහනවා ඊගාට පෘථිවියෙහි මම ඉන්නවා පෘථිවියෙන් මම වෙනවා නැත්තම් මට පෘථිවිය වෙනවා කියලා මේ සංකල්පිතමයි බලනකොට මේ දාර්ශනික වචන අදහස් වර්ගයක් තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයක් ගොඩනගනකොට ඒක සමීකරණ ස්වරූපයෙන් ගන්නකොට ඉතින් සරුවචනස් මේක දාර්ශනික සංකල්පයට ගත්තට හොඳට ඉතින් ධනිදස්සනනෝ බලනකොට මේ වගේ අපි නිර්වෘත්ත නැති නිසා දැනගන්න අකමැති නැති අකමැති වුණත් විස්තර කරලා දුන්නොත් ඒක ඉතින් කිට්ටු කරගන්න බැරි නෑ ජීවිතයකට. ඉතින් ඒක මේ විග්‍රහ කරන ඇත්තෝ සඳහන් කරනවා පටවින් මඤ්ඤති කියන එක අදහස් කරන්නේ මේ මගේ වස්තු බූදල් සේරම තමයි මම කියන්නේ එව්ව නැතුනොත් මං නැති වෙනවා මං නැතුනොත් එව්ව නැති වෙනවා ඕකයි මේකේ වෙනසක් නැහැ කියන එක ආලෝකයේ සහ පහන් දැල්ල අතර තියෙන සම්බන්ධතාවය වගේ දෙන්නර දෙක නැතුව ජීවත් වෙන්න බෑ මේ ජීවිතේ මරණයට පස්සේ ඉවරයි මේ පත්‍වියාසු ධාතු විනාශ වුණාට පස්සේ ඉවරයි ආයේ මේ කර්ම සහ කර්මඵල සදාචාරයක් මොකක්වත් මේ ලෝකයේ ඇත්තේ නැහැ කියන එකට අපි කියනවා සාමාන්‍ය ලෝකයේ භෞතිකවාදී කියලා ද්‍රව්‍යාත්මක වාදී ඒකට සාසනික විවහාර තියෙන උච්ඡේදවාදී කියලා. අනිත්‍ය වගේ තියෙන පෘථුවියෙන් මම වෙනවා පෘථුවියෙහි මම වෙනවා කියන එක පෘථුවියෙහි මම වෙනවා කියන එක මම එදත් මතක් කරපු විදිහට මලක සුවඳ වගේ මලම තමයි නමුත් සුවඳ මලට ඉස්සලා ටිකක් ඉන්න පුළුවන් මලෙන් පස්සේ තින්න පුළුවන් ආනේ විදිහට මලට හා ආදේශගතව ගත කරුවට මොකද ඒ දෙක දෙකක් ඒ වගේම පෘථුවියෙන් මම වෙනවා කිව්වහම පෙන්නන්නේ ගසත් හේවණල්ලත් වාගේ ගසෙන්ම තමයි හේවණල්ල හැදෙන්නේ නමුත් හේවණල්ල ස්වාධීනව හැසිරෙනවා ගහට ස්වාධීනව උදේට දික් වෙනවා දවල්ට කෙටි වෙනවා ආදි වශයෙන් ඒ ගහෙන්ම තමයි ඒකට පෘථුවිය මගේ කියා ගන්න ගතිය තණ්හා වශයෙන් ගන්න ගතිය ඔන්න ඔය විදිහට ඒ අසෘතවත් පෘතඥයා මේ පෘථිවිය විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරම භූත ධර්මයක් එක්ක හැම වෙලාවෙම ගැටෙනකොට නැත්තම් කල්පනා කරනකොට අන්න ඒ වගේ තමන්ගේ හිතවිලි પરම්පරාව එක රටාවකට දුවන්නේ. ඒ රටාව අනුව ඒ පුතල වෙනස් කරන්න හිතන්නේ නැත්නම් වෙනස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ පුතලට. මොකද ඒක අම්මා අප්පා කාලේ ඉඳලා මේ සාහිත්‍ය කරගත ක්‍රමය. ඒවා තුලින් තමන් තෝරා ගන්නවා මේකයි මම ආදාන මූලධර්ම මේකයි මගේ ප්‍රතිපත්තිය කියලා අරගෙන යනවා. ඉතින් ඒ අරගෙන යෑම නිසා ඒ පුද්ගලයා ගැටෙන ගැටෙන හැම එකක් එක්කම එක්කෝ තණ්හාවක් එක්කෝ ගැටීමක් ඇති කරගෙන හැම දෙයකම ලපයක් ඉතුරු කරනවා. හැම දෙයකම කැලලක් ඉතුරු කරනවා. ගිය පාර ගඳක් තායි. උරුලාවා ගිය පාර වගේ. මොන දෙයක්ද ගැටුනේ ඒකේ ගඳ තියලා යන්නේ. ඒ ඒ නිසා ඉතින් යාට එන්න වෙනවා අපක්. ඒ හොදන්න වෙලාවක එන්න වෙනවා. නැත්නම් කර්ම රැස් කෙරුවොත් විපාක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගඳ ගස්සන් නැතුව යෑමක් පිළිබඳව එයාට වැඩක් නැහැ. එහෙමනම් මොකටද ජීවත් වෙලා කියලා. මම මේ කරන දේවල් වල මගේ නම කෙටුවේ නැත්තම් මම කරන පින්කම් වල යඬහැර පෑවේ නැත්තම් මොකටද මේවා කරලා කියලා අතහැරලා දාන්න. ආන්නේ විදියට කරන්නා වූ කියන්නා වූ හිතන්නා සෑම දෙයකම ගඳ ගස්සන ගතිය තමයි පෘථජ්ජනයාගේ ගතිය. ඒකෙන් දෝෂිකුත් නැහැ. ඕක තමයි ලෝකේ කියන්නේ. ඕකට තමයි මේ අඬහැරි. නමුත් ඒකට විකල්පයක් වශයෙන් මේක හරියටියට සරුවචනා ඥාණයෙන් පෙන්නලා සරුවචනාංශේ ඒ අත්තන් කියන්නේ ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්යයන් වහන්සේලා එක හැසිරලා නැහැ ආර්ය ධර්මෙ විනීත වෙලා නැහැ සත්පුරුෂයන් දැකලා නැහැ සත්පුරුෂ ධර්මෙ හැසිරලා නැහැ සත්පුරුෂ ධර්මෙ දක්ෂ නැහැ ඒ අතරින් ඕක තමයි එකම ක්‍රමය ඒ වෙනුවට ඊටාමත්ව සුළු පිරිසක් සමහර විතක අප්‍රසීතියේ ಗುಣවඩනේ ආර්යයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා අනුව හැසිරিলা උන්වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වීම තමයි සත්වයන් සහ මනුෂ්‍යයන් අතර ඇති ශ්‍රේෂ්ඨත්වය ඒකයි මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකයි මනුස්සාත්ම භාවය කියන්නේ. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකයි මේ බණ අහනවා කියන්නේ. ඒකයි මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඒකයි මේ පැවිද්ද කියන්නේ කියලා ආන් අර සත්පුරුෂ ධර්මයන් વિશે අතිරේක මේ උනන්දුවක් ගන්න. ඒ වගේම සත්පුරු කල්යාණ මිත්‍යයන් දැකලා සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා එහි විහිං හැසිරෙනවා. ඒ වගේම එහි දක්ෂ වීමට තමයි මගේ මේ හැකියාවන් කියලා හැම එකම ගන්න පටන් ගත්තාම එවැනි පුද්ගලයන්ට ස්ථිරසාර වෙච්චොත් නම් සීක කියලා කියනවා නැත්නම් සෝවාන් ආති මාර්ග පලස්ත. නමුත් මේ සීක ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන් රකින්න පුළුවන් තාම රහත් වෙලා නැහැ. නමුත් රහත් වීම සඳහා ඒ නැත්නම් සෝවාන් වීම සඳහා ඒ සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද නැත්නම් ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද ප්‍රතිපදාවේ හැසිරෙනවා දුක් ගන්න. ආනේ දුක් ගන්න අපේසයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ යත්තන්න කියන්නේ අසුතවා පුතුජන වතනයේට කලින් කියපු කොටාසට කියන නමට විකල්ප වශයෙන් සුතවා ආර්ය ශාවකෝ කියලා. ආර්ය විනයේ ආර්ය ධර්මයේ නැත්නම් මේ ධර්ම විනයේ අසහා පළපුරුදු ඇති. ඒවා විතරක් නෑ අසහා පළපුරුදු වුණාට ඒ කණින් අහලා මේ කණින් ගිය කෙනාට ඒකෙන් ಗುಣ විශේෂයක් වෙන්නේ. අහපු දේ වටහුණාන නැත්තම් සුනාත ධාරේත කියන විදිහට මේක වටිනාකමක් තියෙනවා මේක තැනකට යොමු කරනවා මේක නෛර්යානිකයි මේක උපනිශ්‍රේ උපනා උපනායනය කරන සුළුයි මෙහෙමයි ආර්යයන් වහන්සේලා ගියේ ඒ නිසා මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන මේක මම හැසිරෙන්න ඕන කියලා ඒ ඇහිච්ච දේ පිළිබඳව නැවතත් කල්පනා කරපු චින්තාමය ඥාන යොදපු අන්වේ ඥාන දාන්නා වූ කෙනා මේ දේ කරබැලීමේ ආශාව කියලා එකක් පහළ වෙනවා මේකට කියනවා කුසල ඡන්දය කියලා. මේ ඉස්සල්ලා එක්කනට සද්ධාව තියෙනවා අහනවා බලනවා නමුත් කවදාකවත් ඒවා උත්සාහ කරන්නේ බැරි කරුණුයි නැති කරුණුයි හොයලා ඉන්නවා. කුසල ඡන්දේ පහළ වෙච්ච එක්කනා ওই නැති බැරිකම තියෙනකන් බුදුන්වත් අපිට උදව් කරන්න බෑ. ওই නැති බැරිකම් පැත්තක දමලා ඇති හැකියකම් ඇති කරගන්න ඕනේ. මම මේක ශක්ති ප්‍රමාණය කර බලන්න ඕනේ කියලා. ඒ ගන්න ශක්තියට අපි කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් උනායි කියලා. ඉතින් කුසල ඡන්දේ පාටපත් වෙච්ච ඔක්කොමලා සෝවන් වෙනවාමත් නෙවෙයි. ඊයත් සමහර වෙලාවට ඊට මේ පිටත් වැඩ කරනවා. ඉතින් අපිට අදාළ වෙනවයි කියලා අපි බාර ගන්නවා නම් වෙන්නේ මෙන්න මේ කියන සුතවා අරිය ශාවකෝ කියන කොටස් වලට ගැටෙනවා. යෝපිසෝ භික්කවේ භික්ඛු සේකෝ සේකෝ කියන්නේ ශික්ෂා වෙන විහිං හැසිරෙන්න නැත්නම් ඉල්ලාගෙන සික්පත ශික්ෂාපද රකින්න සමාදාය සක් සමාදාය රක්කති සික්ඛාපදේ සමා විහි අනුකම්පං උපාදාය කියලා සංඝයා වහන්සලාමකෝ සිල්වතෙන්ගෙන් සිල් ඉල්ලාගෙන රකින්න කෙනාට කියනවා සේක කියන පදේ ඒ වචනාර්ථයෙන් හැබැයි තාක්ෂණික වචනයක් වශයෙන් පාරිභාෂිත ශබ්දමාලාවේ සේක කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලස්තේකට. ඉතින් ඒකයි මම අර කලින් වචනයක් ආරක්ෂාව වෙනස ඉදුවේ පූර්ව භාග ප්‍රතිපදාවේ දෙන ඇත්තන්ට සීක කියන නම ගන්න පුළුවන් අපි විශ්වවිද්‍යාලේ ගිය කට්ටියට කියනවා පාදි අපේක්ෂක කියලා. පාදි තාම ලැබිලා නැහැ. ඉතින් ගිය කට්ටිය උඟ දෙනෙක් ලබනවා. ඒක නිසා අන ඔක්කොමලා වගේ අපේක්ෂකෝ ඔක්කොමලා වගේ උපාධිය ලබන්න නිසා විශ්වවිද්‍යාල ඇතුළේ ඉන්න කට්ටිය උපාධිය සලකන කට්ටිය ඇතුළේ ඉන්න කට්ටිය සලකනවා. ආන්නේ වගේ සීක කියන පදෙත් ගන්න පුළුවන්. මොකද ඒක නැවත නැවත අපිට අර්ථකථන දෙන්න වෙන නිසායි මම මේ විවෘත කරලා තියාගෙන යන්නේ. ඉතින් එහෙම කෙනා කොහොමද පෘථුවිය පට ව්‍යාපෝ තේජෝ ආදී අර සංකල්ප 24 පිළිබඳ කටයුතු කරන්න කියලා අද දවසේ අතුලත ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරන්නයි අපි මේ පැයක් වෙන් කරගත්තේ. ඉතින් ඒකෙදී ඒ අසුතවත් මේ සුතව ආර්ය ශාවකෝ පිළිබඳව කියලා තියෙන මේ විස්තර වචන ටික නැත්නම් විශේෂණ පද ටික යම් කිසි විදිහේ තාක්ෂණික එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියට අදාළ උපදේශ පන්තියකුත් වෙනවා. ඒකේ කියලා තියෙන අපත්තමානසෝ අනුත්තර යෝගක්ඛේමං පටපත් පත්තේමානෝ විහෙරති. අපත්තමානසෝ කියලා කියන්නේ ඒක පැත්තකින් කියන්න පුළුවන් තාම රහත් වෙලා නැති. රහත් අතරපත් වෙලා නැහැ කියන අදහස ගන්නත් පුළුවන්. අනුත්තර යෝගක්ඛේමං පත්තේමානෝ අනුත්තර වූ යෝගාක්ෂමේ නැත්නම් නිරුත්තර වූ යෝග යෝගාක්ෂම ක්ෂේමේ කියලා කියන්නේ යෝග කර්මයේ කෙලවර යෝග කර්මයේ කාන්තාරක ගමනක් නෑ ඒ කාන්තාරේ තියෙන ക്ഷേම භූමිය තමයි ආර්යහත් ඵලය. ඉතින් අන්නේ ඒ සංඛ්‍යාතෝ රහත් බව පතන්නා වූ කෙනා. මේ පුද්ගලයා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දකලා තියෙනවා. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වෙලා තියෙනවා. ආර්යයන් වහන්සේලා ධර්මයේ හැසිරෙනවා. සත්පුරුෂයන් දැකලා තියෙනවා සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා තියෙනවා සත්පුරුෂ ධර්මයේ හැසිරෙන තමත් නමුත් කියලා පැමිණිලා නැහැ. අන්න ඒකට කියන නම තමයි අපත්තමානසෝ කියලා. අපත්තමානසෝ කියන්නේ නොපත් කියලා. පත්තමානස කියලා කියන්නේ දැඩි මනසකින් යුක්ත. ගත්තොත් අදහසක් ඒකට කියනවා අදාන අදාන ගාහි දුප්පටි නිස්සග්ග කියලා. දැඩිව බදා ගන්නවා කිසි විදියකටත් අරින්නේ අතනාරින අදහසට කියනවා පත්ත මානස කියලා අපත්ත මානස කියලා කියන්නේ ඒක අල්ලන්නේ සුඛ නම්මේ අතකින් දැඩිව ගන්න මොන්නම අදහසක්වත් දැඩිව ගන්න ඒකෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අර අපි අඟහරුවාද බණහනකොට ඒ ස්වාමීන් වහන්සේ මේක පෙන්නට එක පළුවක් පෙන්නවා තියෙන දේවල් තමයි පවතින දේවල් තමයි පේන්නේ පේන දේවල් පවතිනවා කියලා ගන්න එක දැඩි මනසක් මේ මගේ අතේ වටාත්ත තියෙනවා. වටාත්ත තියෙන නිසා මට පේනවා. මට පේන නිසා වටාත්ත තියෙනවා. වටාත්ත තියෙන්න ඕනේ. කියලා මේක දැඩිව ගත්තොත් ඒකට කියනවා පත්තමානස කියලා. ඉතින් ඒ නිසා මෙතන වටාත්තක් තියෙන නිසා පේනවා තමයි. පේන නිසා මේක තියෙන්නත් පුළුවන් තමයි. නමුත් ඒ ඉතින් සම්මුතිය. පරමාර්ථ වශයෙන් ගත්තොත් මේක මානසින් විනිවිදලා බැලුවොත් මේකේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ මේ අනිත් තියෙන උපකරණත් එක බලනකොට සංකලන වෙනස් වෙලා තියෙන මේසක ඔක්කොමත් එක වගේ නිසා මේකටම පටත්ත කියලා කියනවාට අනිත් ඒවලුත් ඔය මූල ධර්ම වශයෙන් සමානයි. ඉතින් අර ලෝකයක් කියන නිසා පටලවෙන්නේ නැතිව වටාත්ත කිව්වට කන්නේ ඒක වටාත්තමයි මේක අරකමයි කියලා නඩු චිල්ල නඩු කියාගෙන ඔප්පු කරලා පෙන්නන දෙයක් නෑ වගේ ඒ විෂයෙහි දැඩි මනසකටපත් නොවි. අදාන ගායි නොවි. දුප්පඩ නිසා කියන අත්තනාරින මනසක් නැතුව ගත කරන්න පුළුවන් වීම සීක පුද්ගලයාගේ හැටි. ඒ නිසා සීක පුද්ගලයා පෙන්වන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වාගේ කියලා. කුඹල කියන්නේ වළං හතර මිනිහට කියනවා. ඒ මැටි පිට වළඳ හතර මිනිහට කියන්නේ නැහැ මට මේක හදපන් කියලා. ඒ මනසට ඕන නම් ඒක හදනවා නැත්නම් කඩලා අනික් එකක් හදනවා. ඒ වගේ සීක පුද්ගලයා කියන්නේ බොහොම මුරුදු ඒ කියන දේ අහන මුදු අනතිමානියනි ගොතෝනි යුක්ත කිසිම දෙයක් පිළිබඳ දැඩි මතවලට එළඹෙච්ච නැති පුද්ගලයෙකුට තමයි ශේක කියන්නේ ඒ පුද්ගලයින්ට තමයි ওই මිනිස්සු හම්බ කරලා කණ්ඩ දෙන්න කැමති. සිව්පසෙන් සලකන්න කැමති. අනේ මේ අතෝ දැඩි මතධාරී නෑ. මේ ආර්ය විනය හැසිරෙන නිසා ඒ අත්තන්ට අපි වාගේ අංගමාංශ කරලා සල්ලි හම්බ කරන රණ්ඩු කරලා ජීකාවෘත්ති කරන්න බෑ. අපි හම්බ කරන දේන් ටිකක් දෙන්න ඕනේ කියලා. එහෙම ශේක පුද්ගලයන්ට සලකන ගතියක් තියෙනවා ලෝකේ. ඒකෙන් තමයි සරුවචනස් මේ වැඩ අරගෙන මේ තීක පුද්ගලයන්ට මේ ශාසනයක් හදලා දීලා තියෙන්නේ. මේ භාවනා මධ්‍යස්ථාන හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒකින් නැතු දඩි මත ගත්තොත් ආයත අසුතෝ අපතු ජන තත්ත්වයට වැටෙනවා. එහෙම නැවෙන හැටි අපි මේ අද මතු කරගන්න හදාන්නේ. ආන්නේ විදිහට අපත්තමානසෝ අනුත්තර යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති කියන කෙනා සෝපි ඒ පුද්ගලයාත් අර අසුතවා පුතුජණේ වගේම පටවින් පටවිතෝ පෘථුවිය පෘථුවියයි සංජානාති නෙවෙයි මෙතන පදයක් කරන අභිජානාති කියලා. විශිෂ්ට නුවණින් දැනගනි කියලා. පෘථුවිය පෘථුවිය වශයෙන් ඒ කියන්නේ එයා දන්න මේ පටවිය කියලා මේ දක්වන ගතිය හතරමා භූතයන්ගේ එකක්. ලෝකයා මේකට පෘථුවිය කියලා පොළව කියලා නම් දුන්නට ඒවා සම්මුතිය පැත්තෙන් බැස ගැනීමක්. නමුත් මේකේ තියෙන තද්ද ලක්ෂණයයි ඒ වගේම ධාරණ රසයයි ඒ ලකුණු ටිකක් තියෙනවා එච්චරක්. ඒවා ඒ පෘථිවියට අදාළ ලකුණු ටිකක් තියෙනවා. ඒකෙන් එහාට මහා ලොකුවට මේ පෘථිවිය නිසා ආඩම්බර වෙන්න මම කියාගන්න මගේ කියන්නට යන්නේ නේ. පෘථිවිය පෘථිවි වශයෙන් දැක් ගන්නට සුත්තමේ ඥාන වශයෙන් එයාට තියෙනවා පසුබිමක්. ඒ නිසා විශිෂ්ට ඥාණයෙන් දන්නවා කියලා කියනවා. පාඨමින් පාඨවිතෝ අභිඥාය ඒ විදිහට පෘථිවිය පෘථිවි වශයෙන් ඒ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පාඨමින් මාමඤ්ඤ කියන එකයි තියෙන්නේ. පටවින් මඤ්ඤි කියන එකයි අපි අන්ධ පුතඥයට පෙන්වුවේ. මෙතන සුතවත් පුද්ගලයා පත පෘථුවියේ යයි නොහඟි. නොහඟි කියන පදයක් ගන්න එපයි කියලා කියනවා. මෙතනද පෘථිවි වශයෙන් දැඩිව මේ විශේෂ ඥානෙ දන්න නිසා පෘථිවියේ උතේයි දැඩි පන්තියකට ගන්නෑ. මේ විදිහට පෘථිවිය තමයි ආඩම්බරයක් කරගන්නේ නැහැ. එයා ඒක නිෂේධනාර්ථයෙන් ගන්නේ වෙන විදිහට කියනවා මේකේ ශූන්‍යත්වයක් මේකේ බොල් ගත්ත ගත්ත ගතියක් මේකේ ගුල්ල ගහපු ගතියක් මේකේ වද දෙන ගතියක් මේකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ඇති කරන ගතියක් තියෙනවා ඔය පෘථිවියේ වැඩි වෙන්න වැඩි වෙන්න පෝසත්කම ශ්‍රේෂ්ඨ தත්ත්ව වැඩි වෙන එකක් තියෙනවා ඒකම විතරක් නෙමෙයි බුද්ධ ආදී උතුම්නාසලා පෙන්ලා දෙන්න හදන්නේ මේ වගේ තමයි අපිට මේ සංසාර දුක් ඇති වෙන්නේ කියන එකටත් ඉඩ තියාගෙන පෘථිවියට අර තරම් ශ්‍රේෂ්ඨ සුදු සබ්බව්‍ය සාධාරණ ගතියක් පෙන්වන්නේ. ආනේ මත දෙකටම ඉඳ තියාගන්න ඉඳ තියලා පාඩමින් මාමඤ්ඤි. පාඩ වියා මාමඤ්ඤි. මේක පෘතුවියෙන් මම ආඩම්බර වෙනවා කියන කන්නේ ආඩම්බරයි තමයි. ඉතින් අනික් මිනිසුන් කරගන්න බැරි නිසා තමන් ඉඩම් කඩම් හම්බ කරාට කවදාකවත් දන්නව මරණයෙන් එහාට මේක ගෙනියන්න බෑ. ඒ වගේම මේක නිසා හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ, ඒ වගේම ගීකී අතහැරීම් වගේ දේවල් එන්ටෙන් දුෂ්කර වෙනවා. ඊගාට පටවිතෝ පෘථුවියෙන් එහෙම ගන්නෙත් නැහැ. පටවින් මේටි මමයි පෘථුවිය කියලා දැඩි මතයකට ගන්නෙත් නැහැ. අතහරින්නෙත් නැහැ. තාම එහෙම සම්පූර්ණයෙන් අතහැරලත් නැහැ. න මඤ්ඤේ නෙමෙයි මෙතන පාවිච්චි කරන්නේ මා මඤ්ඤේ කියන එක. ඉතින් ඒක අපේ සම්ප්‍රදාන කුල අටුවාව තෝරන්නේ සීක පුද්ගලයා තුල මඤ්ඤනා කරන්න පුළුවන් තණ්හා මාන දිට්ඨිය වලින් දිට්ඨිය හැලිච්ච නිසා තියෙන්නේ තණ්හා මාන විතර ඒ නිසා මඤ්ඤණා කරන්නේත් නොවේ නොකරන්නේත් නොවේ කියලා මේ අදහසක් එලි කරලා තියෙනවා. ඉතින් ඒක අපේ මේක පිළිබඳ අර්ථකථනය දෙන්න උත්සාහ කරපු අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියලා තිනවා. ඒකට අධ්‍යාරු අර්ථයක් මේකේ ප්‍රතිෂේධනාර්ථයක් තියෙනවා කියලා. ලෝකයා සම්පූර්ණයෙන් පිළිගන්න මේ පෘථිවියේ තියෙන අද්විතීය తত্ত্বය ටිකක් තුච්ච කරලා සලකනවා. පහත් කරලා සලකනවා ප්‍රතිෂේධනයක් කරනවා. නෑ කියන්නේ නැහැ. මේ අතේ තියෙන වටාත්ත නෑ කියන්නේ නැහැ. නමුත් මේක වටාත් තමයි අනිත් දේ ඒක නෙවෙයි. බණ කියනකොට වටාත්තක් තියෙන්න ඕනේ. මේ වටාත්ත මෙහෙම විය යුතු ආදි වශයෙන් දිගට ගත්තොත් බණ පැත්තක යනවා වටාත්තට රණ්ඩු යනවා. ඒක නිසා ඒ යෝගක් මේ මේ ප්‍රතිෂේධනාර්ථයේ පෘථිවිය පිළිබඳ මේව කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදියට මේ අපිට හම් වෙන දේවල් වලට දැඩි මතධාරී නොවුනොත් අපත්තමානස වුනොත් ඒකේ අභිනන්දනය කරන්න යන්නේ කියලා. ඒක අල්ලගෙන ගැහෙන්න යන්නේ. මේක මෙහෙමම විය යුතුයි, වෙන එකක් නොවිය යුතුයි. මම මගේ අවසාන ලේ බිඳුව දක්වා මේක වෙනුවෙන් සටන් කරනවා කියලා ගිරිය පොප්පගෙන අතපය විසිකරන අඬන්න නටන්න යන්නේ. ඒකෙන් අභිනන්දනය කරන්න යන්නේ මෙවුවා යන පාරේ පාර දෙපැත්තේ තියෙන දේවල් විතරයි වුණා පහුවෙන දේවල්. රැයක දකින්න හීන වගේ ඒක හීනේ එළි වෙන්නේ නැහැ. ලක්ෂයක් හීන වෙන නිසා ඔක අල්ලගෙන ගැහෙන කෙනෙක් ගැහිච්චාවයි. මම එහෙම නෑ කියලා ඒක අභිනන්දනය කරන්න යන්නේ. ඒ අභිනන්දනය කරන්නේ නැති වෙන්න හේතුව මොකද කියලා බුදුරජාණන්සේ අර මේකට අපි යොමු කරවලා තංකිස හේතු පරිඤ්ඤයයන් තස්සාති වදම. මේක පිරිසිඳ දන්නා නිසා. ඒ කියතෙන්දි මම කැමති මේ පාඨවි කියන සංකල්පයේ මතම මේ කලින් හඳුන්ලා තිබෙන මේ අභිඤ්ඤය සහ පස්සේ දෙන්න හදන පරිඤ්ඤය කියන වචන දෙක පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න මොකද ඒක භාවනාවේදී ඒ ස්වභාව ලක්ෂණ කියන සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යෑමේදී මේ යන ඒ දණ්ඩේ අත්වල දෙක වාගේ තමයි මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය කියන වර්ත. අභිඤ්ඤයයි කියලා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දාන්න. විශිෂ්ට ඥාණයෙන් දාන්න නැත්නම් අපි ඒ පෘථුවිය අඳුරන්නේ ඒ සම්මුතියේ තියෙන විදියට තමන්ට ආඩම්බර නම්බුකාර වෙන ස්ථිර දෙයක් නැත්නම් තමන්ට විශේෂ ආධාර උපකාර කරන දෙයක් කියලා පෘථිවිය ගන්න. මොකද විශේෂ ඥානෙ දැන ගන්න දන්නවා වැඩියෙන් ඒ විදිහට හම්බ කරගත්තට මනුස්සයා මරණ වෙලාවට වැඩියෙන් කනගාටු වෙනවා. වැඩියෙන් ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් ගිහි ගියා තාන්නේ කමාරුයි. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මිනිහට වැඩියෙන් ඉඩම් නඩු තියෙනවා. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් හතුරු ඉන්නවා. ඊශකාරෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේක වැඩි උණයි කියලා ඒක එච්චරම දෙයක් නෑ කියලා ඒ පෘථිවිය කියන එකට විනිවිද දකින්නවා කියන එකයි විශිෂ්ට ඥාණයෙන් දන්නවයි කියලා කියන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම අතහැරලා අපිට ජීවත් වෙන්න අපි දරන්න පොලොක් ඕනේ. ඒකේ පරෝජනේ සලකලා ගන්නවා මිස පෘථිවිය පිළිබඳව සුඛභෝගී අර්ථකින් ගන්නෙත් නෑ. නොදකින් නොපතන් කියන අර්ථයකුත් නෑ. වැනෙන සුළු අදහසක් තියෙනවා. ඊට පස්සේ පරිඤ්ඤයයන් කියන පදය සාහිත්‍ය මේවා කරලා තියෙනවා පරිච්ඡේද ඥානය කියලා මේක අභිඤ්ඤයන් කියන විශේෂ ඥාන කියන පරිඥායන් පරිච්ඡේද ඥාන කියන පරිච්ඡේද කියලා කියන්නේ කොහොමද මේ පෘථුවිය මේ විදියට ජාතිතරා ව්‍යාධි මරණ දුක් ඇති කිරීමට හේතු වෙන මේ පෘථුවිය වගේම තියෙන ආපෝ ධාතුව පෘථුවියෙන් වෙන් වෙන්නේ කොහොමද කියන එක. තේජෝ ධාතුව පඨවි ආපෝ දෙකෙන් වෙන් වෙන්නේ කොහොමද? වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ තුنينම වෙන් වෙන්නේ කොහොමද? මේ විදියට එක එක ධාතුවක් අපි ගන්න මේ සංකල්ප කියමුකෝ. නැත්නම් මේ ධාතු කියන, භූත කියන, ඒ එක එකක් මේ මේ අර මුලින්ම විනිවිද දකින්න පුළුවන් ගැටයන එකින් එක වෙන් කර දැක් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක විතරයි ලෝකේ දැනුම කියලා කියනවනම් කියන්න පුළුවන්. යමක ඇති විශිෂ්ටාර්ථයත් විශිෂ්ට ඥානයත් එකකින් අනිත් එක වෙන්කොට දැනගන්න ගැතියක්. මේක කියලා දෙන්නම යෝගාවචරයෙකුට දවස් 10ක් එක දිගට භාවනා කරුවත් බෑ. කොච්චර කෙරුවක්වත් අපි පුරුද්දක් නැහැ මෙන්න මේ විදිහේ කැඳේ ගල බේරුවා වගේ වෙන්කොට කියන්න පුළුවන් ගැතිය. ඒ නිසා අපි අදහස් ප්‍රකාශ කරන්න ගියාම අවුල් ජාලාවක ඉන්නේ මොකද්ද කියන්නේ කියලා දන්නේ. අනිත් කියන්න ඕනේද කියන්න දන්නේ නැහැ අපි. ඒකට හේතුව මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය දෙක දන්නේ. ඉතින් ඒක අපි භාවනාවට ගත්තොත් මෙහෙමයි ඒක පුරුදු කරන්නේ. අපි මේ මේ මේ අලකොල නියනකොල දන්නේ නැති භාෂාවක් කතා කරන්නේ. ඒ කතා කරලා ඉවරලා අපි හිතනවා ලෝකයේ අද තියෙන ලොක්කුම තොරතුරු තාක්ෂණ ලෝකයක් කියලා. ඒ කියන්නේ ලොක්කුම පටලවිච්ච කාලේ ජීවිතය කියකි. මනුස්සයා ලොක්කුම පටලවිච්ච කාලේ මොකද කට ඉස්සර කරගත්ත කාලයක් මේ. තොරතුරු තාක්ෂණ කියලා කියන කට ඉස්සර කරගත්ත කාලය. එන්න එන්න කතා කරන්න කරන්න දේවල් බහුල වෙන්න වෙන්න මේකට කියනවා වාග් බහුල්‍ය කියලා. මඤ්ඤණා බහුල වෙනවා, ප්‍රපංච බහුල වෙනවා, කිව යුත්ත යට යනවා. මෙන්න මේක නැති කිරීමට නම් සරුවචනාංශයේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ අභිඤ්ඤයම් පරිඤ්ඤයම් කියන එක දැනගෙන කතා කෙරුවොත් කමඨාන් සුද්ධ කරන එක හරි ලේසි. මොකද්ද අභිඤ්ඤයම් කියලා කියන්නේ විශිෂ්ට ඥානෙන් දන්නවයි කියලා කියන්නේ ඒ අපි ආනාපාන කරනවා කියලා කියනවා. ආනාපාන සති භාවනා කරනවා කියලා කියනවා. ඒ ආනාපාන සති භාවනා කරනකොට ඒ පුද්ගලයාට මේ තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම කරන කෙනෙක් උදර ප්‍රදේශේ නැත්නම් ආනාපාන සති භාවනා කරන කෙනාගේ නාසිකාග්‍ර ප්‍රදේශේ හෝ කය වෙන තැනක හෝ මේ තද ගතියක් වැටෙනවා. ඉතින් මේ පුද්ගලයා දන්නවනම් මේ තද ගතිය අස්පනා පිට මේ දැන් මෙතන මම දැන් මෙතන බුද්ධ විඳින එකක් කියලා. ඒක විශිෂ්ට ඥානයක්. කාබින්‍යයයි. කවුරු කියපේකුත් නෙවෙයි හිතපේකුත් නෙවෙයි එන්න තියෙනෙකුත් නෙවෙයි ගියේකුත් නෙවෙයි. අස්පනා පිට තද ගතිය දක්වන ඒ තද ගතිය දක්වන නිවන කියන්නේ ඕක තමයි. ආයෙ වෙන්න මොනවත් නැහැ. ඕක තව දුරටත් අපිට කිය හැකි. දැන් මේ විදිහට අස්පන අපිට දකින්න දෙන්නේ. මම මේ රූප ධර්මයක් ගත්තේ මොකද මේ සංකල්ප 24 මුලින්ම තියෙන්නේ පටවි කියන ගතිය නිසා. පටවි කියන ගතිය අපි ඉස්සෙල්ලා මතක් කරගත්ත තද ගතිය තියෙනවා. තව විජරාලු ගතිය තියෙන්න පුළුවන්, බර ගතිය තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ භාවනා කරනකොට, ඒ කියන්නේ සියල්ල අත බහලා අත බලන්නේ, රූප බලන්න ආසාවක් නැහැ. සද්ද අහන්න ආසාවක් නැහැ. ගන්ධ රස බලන්න ආසාවක් නැහැ. එකම ස්වභාවයෙන් සිදුවෙන අරමුණකට හිත යොදාගෙන බලනකොට ඔන්න තද්ද ලක්ෂණය මතුවේ. තද ගතිය. ආ එතකොට දැනගන්නවා මේ දකින්න දේ හිතුවනවක් නෙවෙයි. වේවා කියපු දෙයක් නෙවෙයි. වෙච්ච දෙයක්වත් නෙවෙයි වෙන්න තියෙන දෙයක්වත් නෙවෙයි මම දැන් මෙතන තද ගතිය දක්න. ඒක දැනගන්න ඕනේ භාවනාමය ඥාන කියන්නේ ඕකයි අභිඤ්ඤය කියන්නේ ඕකයි ඕක දැනගන්න පුළුවන්කම තමයි මිනිස්යාට තියෙන විශිෂ්ටත්වය. සම්‍යක් දෘෂ්ටිකාරය තියෙන විශිෂ්ටත්වය. සූත්‍රමය ඥාන කියන්නේ ඕකටයි. නැත්නම් සූත්‍රමය යොමු වෙලා තියෙන්නේ ඕකටයි. චින්තාමය ඥාන අවශ්‍ය කරන්නේ ඕකටයි. මේක දකින්න කොහොඳද නරකද? ඒව ඔක්කොම වැටෙන්නේ අවුල් පාසවට. ඒව ඔක්කොම වැටෙන්නේ මේ ප්‍රශ්නේ සංකල්පය අවුල් කිරීමට. අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන් මොනම දෙයක් හෝ පට වියාපෝ තේජෝ වායෝ භූත දේව පජාපති බ්‍රහ්ම එහෙම නැත්නම් ආබසරාදී හතර මහා බ්‍රහ්ම ලෝක වේවා ඒවන සංකල්ප වශයෙන් මේ වෙලාවේ පවතින ඒ කොයි එකක් හරි අස්පනා පිට ඉදිරිපත් වෙච්චාම මෙන්න මේ දෙයි මම දකින්නේ කියලා ඒක නෙවෙයි මේකමයි කියලා දකින්නක විශිෂ්ට ඥානයක් ඕකටකින් කිසිසේත්ම අපිට අසවල් දේ මදි කියලා හිතනවාද කියලා බලන්න එහෙම අභිඤ්ඤය ඥානයක් ලබා ගන්න අභිඤ්ඤය தත්වයටපත් වෙන්න මට අසවල් දෙ නෑයි කියලා ලෙඩ උණයි කියලා බෑයි කියලා, ස්ත්‍රී උණයි බෑයි කියලා, පුරුෂ උණයි බෑ කියලා, උපසම්පදා උණයි බෑ කියලා, උපසම්පදා නොඋණයි බෑ කියලා. ඒවා සේරම වැටෙන්නේ නෑ බෑ කියන බුබ්බඩෙන්. එනසෝ අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ අස්පනා පිට පේනදී. ඒතර පටවිගත උනත් පටවි ධාතුව කියන එක ටිකක් ගන්න වටිනවා. මොකද ඒක ටිකක් විස්තර සහිතව ඒ මහින්ද වැඩියෙන් කතා කරපු නිසා වචන ගොඩක් එකතු වෙලා තියෙනවා. පටවි ධාතුව දැනනකොට තද ගතිය, රළු ගතිය, බර ගතිය දැනෙනවා. ඉතින් හා සාපේක්ෂවම තද ගතියත් එක්කම ඒ තද ගතිය වටේට බුරුල් ගතියක් තියෙන්න එපා. නැත්තම් තද ගතිය වැටෙන්නේ නැහැ. නාසිකාග්‍රේ තද උණයි කියලා කියන්නේ. නැත්තම් ආශ්වාස වේලාවේ තද උණයි කියලා කියන ප්‍රශ්වාසය අනික් ස්ථානවල මෙලෙක් ගතිය සාපේක්ෂ තියෙනවා. අපි කළු ලෑල්ල රට උණුනේ ලියන්නේ කළු පසුබිමේ සුදෙල් ලියන්නේ. වයිට් බෝඩ් එකේ වෙන පාටක ලියන්නේ. රට උණුන ලියවට පේන්නේ නැහැ. ඒ වගේ තද ගතිය කවදාවත් තද ගතිය තියෙන්නේ පේන්නේ නැහැ. ඒකත් එක්කම මේකේ තියෙනවා පසුබිමේ නැත්නම් ඒක දරා හිටීමේ පසුතලය මෙලෙක් ගතිය. බර ගතිය આવොත් හැල්ලු ගතිය. ගොරෝසු ගතිය આવොත් සුමුදු ගතිය. ඉතින් මේ විදිහට මේ දකින්නේ මම මේ දෙකෙන් මෙන්න මේකයි. හොඳට බලන හිටියොත් පේනවා මේ එකක් කවදාකවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක දෙක එකට විරුද්ධාර්ථ පද. එහෙම නැත්නම් කැපී පේන ගතියක් තුල තමයි පේන්නේ. ආ ඒකට හොඳට දන්නවා මේ වෙලාවේදී මේ ආස්වාසය ඇතුලේ එහෙම නැත්නම් ප්‍රස්වාසය ඇතුලේ එහෙම නැත්නම් හැපෙන තැන එහෙම නැත්නම් එතන බලහින් තැන කකුල වෙන තැනක තද්ද ලක්ෂණේ වැටෙන. ඒක විශිෂ්ට ඥානයක්. ඒ මොකද මම දන්නවා මේ වෙලාවේදී මම මේ ඊයේ නෙවෙයි හිත තියෙන්නේ හෙට නෙවෙයි හිත තියෙන්නේ ආපෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ වායෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ තේජෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ මෙතනමයි මේකයි මම දකින්නේ නිසා මේ අභිඤ්ඤය තමයි ලේසිම දේ කියලා කියකි ඒක පුද්ගලයා පැත්තෙන් බලනකොට. රහතන් වහන්සේ පැත්තෙන් බලනකොට. නමුත් අපි සර්වඥාන්සේක බලනකොට. නමුත් මතක තියාගන්න පුතඥයාගේ පැත්තෙන් බලන කවමදාකවත් ඒ වැටහෙන දේ නෙවෙයි හිත පවතින්නේ. ඒක ගැන කියන කල්පනාවක එනතන් එකේ මොන වෙයිද කියන බය එනතන් මේක වාසයට හරවගන්නේ කොහොමද කියන හිත නැත්තම් ඊයේ මොකද උනේ කියලා එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනා මොකද උනේ කියලා අන්න අර අභිඤ්ඤය ඥානයේ මම දැන් මෙතන වශයෙන් දකින්න දේ නොපවැත්වීමට ගන්න තකතිරු කර්මට තමයි පෘථග්ජනකම කියන්නේ. පෘථක් පෘථක් කියන්නේ පැතිරිච්ච හිතක්. අර දකින්න දේ නෙවෙයි. දකින්න දේ නොදකින්වාමත් නෙවෙයි. දකින්නේ අභිඤ්ඤය බව දන්නේ ඒක ආර්යයන් වහන්සේලගේ විවහාර බව දන්නේ නැහැ. සත්පුරුෂ විවහාර බව දන්නේ නැහැ. ඒකේ හැසිරිය යුතු බව දන්නේ නැහැ. ඒකේ දක්ෂ භාවය නැත්තම් මේකේ හිත හිටින් නැති බව දන්නේ නැහැ. ඒකේ කෝවිද ගතියකුත් නැහැ. ඒ විනේන ගතියකුත් නැහැ. ඉතින් මේකට කොච්චර උත්සාහ කරන්න ඕනද? හරියටම තදගතිය එනකොටම තදගතිය දැනීමයි අභිඤ්ඤය ඥානික විශිෂ්ට ඥාන කියන්නේ මේකයි කියලා අහලා අහලා අහලා අහලා අනිකුත් සියලුම අතීතනාගත දේවල් වෙන තැන්වල තියෙන දේවල් වෙන චිත්තක්ෂණ වල තියෙන දේවල් වෙන පුද්ගලයන්ට අදාළ දේවල් සියල්ලම අභිඤ්ඤය තත්වයේ කෙලසෙන. ඒ නැත්නම් භාවනාමය ඥානෙ කෙලසෙනවා. ඔතේ කෙලසන්ට නම් ඒවා සංකල්ප වශයෙන් වෙලා තමයි කෙලසන්නේ. ඒක තමයි සංජානාති කියන්නේ මෙතන කියන්නේ අභිජානාති කියලා. ඒ නිසා හරියට අපි හිතමු යම් වෙලාවක පටවි වෙනකොට පටවි ගතිය දනවා. ඊගා චිත්තක්ෂණේ ඒක ගැන අපේක්ෂාවක් නැහැ. ආපෝ ධාතු වෙනවා කියලා හිතමු. නැත්නම් වායෝ ධාතුවේ ඒ තාක්ෂණික වශයෙන් සඳහන් කරන්නේ නිකන් අර තද ගතිය තිබුණාට වැగిරෙන ගතියක් වැටෙනවා. කම්පන චංචල ගතියක් වැටෙනවා. උණුසුම් සිසිලක් වැටෙනකොට දැන් දන්නවා ඒ අර පරණ එක වැඩක් නෑ. දැන් තියෙන ඕනේ එක්ක උණුසුම. කුණුසුම තියෙන පිට වෙන වාතය කියලා හිතමු. එහෙම නැත්නම් මේ වාඩි වෙලා ඉන්න තැන පොළව රත් වෙලා තියෙනවා කියලා නැත්නම් අවුවක් වටලා රත් වෙලා. ඒක හොඳට දන්නවා. දැන් මගේ හිතේ තියෙන මෙතනයි. එතන තියෙන තද ගතියයි කියලා අර ඉස්සල යම් ප්‍රමාණික අභිඥා ඥානයකින් පටවි ධාතුව දැනගත්තා. දැන් ඒහා සමාන නැවුම් හිතකින් දැන් තියෙන උණුසුම දැනගන්න. ඉතින් ඒක හොඳට උණුසුම කෙරේ නොවේවා වේවා හැඟීම නැතුව බලහිටියොත් එතන උණුසුම තේරෙන්නේ හාත්පස සීතල නිසානවනේ. නැත්තම් උණුසුමට උණුසුම තේරෙන්නේ නැහනේ. ඒ නිසා මෙතනත් ඒ මේ අපි මේක කැපිපෙන නිදර්ශනයක් වශයෙන් ඒක පෙන්වන්නේ ඕන තැනක ඊටපන්දමක් අහන්නයි කියලා කියනවා. ඒ නැත්තම් ඕන තැනක පහනක් පත්තු කරන්නයි කියනවා. පහන පත්තු කරපු තැන එළිය බව තමයි කතා කරන්නේ. නමුත් පහන පත්තු කරනකොටම පහන මුලට පහන අන්ධකාරයක් වීදව ගන්නවා. පහන තියෙන්නේ හැව නැහැ. ඒක පේන්නේ අපිට. අපිට පේන්නේ පහනේ ආලෝකය විතරයි. ඊටපන්දමක් ගන්න ඊටපන්දමක් ගහපු ගමන් තමගේ පාදමට එවනලා දා ගන්නවා. මේ ලයිට් එක දිහා බලන්න. ඒ ලයිට් එකේ පිට යාව ඉහිම්ම පාදමට හෙවනලා දාන එක පේන්නේ නැහැ. එතන උණුසුමක් කියලා කියන්නේ උණුසුම් ගතිය අපිට පෙනුනට සීතල පරිසරයක් තියෙන උණුසුම පේන්නේ. සීතලක් දැනෙන උණුසුම් පරිසරයක් තියෙනවා. ආන්නේ විදිහට ඒව කවදාකවත් බුද්ධ ඥාන නෙමෙයි. ඒක කවදාකවත් මේ මේ පොත්පත් වලින් අරගත්තට කවදාකවත් ඇත්තටම පොත්පත් වලින් ගත්තොත් 150යි පේන්නේ. ඔය ටික දකින්න හෙළුවෙන් බලන්න. ඇති හැටිය බලන්න එක සැරේ බල්ලත් බෑ. ඉතින් එක සැරේ බලන්න ඉන්නේ නැත්තම් කරන්න දෙයක් නෑ. නැවත නැවත තේජෝ ධාතු වෙනවනම් නැවත නැවත ආපෝ ධාතු වෙනවනම් එන එන චිත්තක්ෂණයේ නැවුම් හිතකින් ආධුනික හිතකින් එන එන දේ ඇති අභිඥාතාත්‍ය දක ගන්න පුළුවන්කම තමයි rahat වෙනවා. ඒ කියන්නේ දැන් සීක පුද්ගලයා කරන්නේ වරින් වර හිත අතීතයේ දිගේ දුවනවා අනාගතයේ දිගේ දුවනවා තොරන් ගහනවා හීන බවනවා මේවා ගැන කල්පනා කරනවා මේවට සෝවාන් වෙන්න ලැබීවා කියලා හිතනවා ප්‍රථම ධානය ලැබේවා කියලා හිතන නානා ප්‍රදේවල් කරනවා අර අභිඤ්ඤේ වශයෙන් මූණට මූණ දකලා දකින එක දැක ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක ඊගාව චිත්තක්ෂණයේ දැක ගැනීමට නුසුදුසුකමක් නොවේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ වෙලාවේ මෙයා දුෂ්චරිතයි මෝඩයි ආර්යනාශලා දැකලා නැහැ සත්පුරුෂෝ දැකන ඊගාව චිත්තක්ෂණේ කොච්චර කෙලෙසිච්ච හිතකේ උණුසුම් උණුසුම් වශයෙන් දකින්න පුළුවන්. අන්න ඒකට ක්ෂණ සම්පත්තිය කියන්නේ manussකම නැත්නම් manuss ප්‍රතිලාභය කියලා කියන්නේ ඒකයි. අන්න ඒක දැනගෙන එන එන දේ මේක පාඨවි මේක ආපෝ මේක තේජෝ මේක වායෝ ආදි වශයෙන් දැක දැක දැනගෙන ඉන්න පුළුවන් නම් අපි කියන අභිඤ්ඤය. ඔය මෙහෙම කරගෙන කරගෙන යනකොට කවදා හරි තේරෙයි මේ පාඨවි ධාතුව තේරුම් ගත්ත ක්‍රමයෙන් හාත්පසින්ම වෙනස් ආපෝ ධාතුවට වැටෙන අද්දකිය. මේකට තමයි පරිඤ්ඤය කියන්නේ. පිරිසිඳ දකින්නවා කියන්නේ මේ දකින්නේ පඨමිමයි ආපෝ නෙවෙයි. තේජෝ නෙවෙයි. වායෝ නෙවෙයි කියන එකත් හරියට ආපෝ ධාතුව මේ පඨවි ධාතුව තියෙනකොට තද ගතිය සහ මෙලෙ ගතිය දෙකම තියෙනවා වගේ අපි හොඳටම අඩියට කිඳාක බෑගෙන ගියොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අපි භෞතික විද්‍යාව අපිට ගන්නවා ඝන ද්‍රව වායු කියලා තුනක්. ওই ඝනයට අපි කියනවා පාඨවි කියලා. ද්‍රවයට කියනවා ආපෝ කියලා. වායු ධාතුවට වායු ධාතුව කියනවා. දැන් විශ්වවිද්‍යාලේ ගියොත් thermal physics කියලා තාම faculty එකක් තියෙනවා. තාම වෙනම සෙක්ෂන් එකක් තියෙනවා උණුසුම පිළිබඳව. ඒ නිසා කවුරු කොහෙන් බැස්සත් ද්‍රව්‍ය එම්ත රූප හතරයි තියෙන්නේ. මේ තදකම තියෙනවා පටවි කියන්න පුළුවන් නැත්නම් ඝන කියන්න පුළුවන්. ඊට පස්සේ ආපෝ කියන්න පුළුවන් නැත්නම් වැగిරෙන ගතිය නැත්නම් ද්‍රව කියන්න පුළුවන්. වායෝ ගතිය තියෙනවා කම්පන චංචල ගතිය වායෝම තමයි. ඊට පස්සේ තියෙනවා තේජෝ. මේ කවදා හරි අපි බැලුවොත් පෙනෙයි රූප ධර්ම කියනවා එහාට දෙයක් ආස්තික පදාර්ථේ නැහැ. ඉතින් ඔය දේන් තොරව કોઈ චිත්තක්ෂණයක්වත් අපි නැහැ. නමුත් දැන් ඉන්නේ કોઈ මොනතෙද කියලා දැක ගන්න එකට අපි කියනවා අභිඤ්ඤය ඥාන කියලා. ඒක අනෙක් මුණත් තුලින් වෙන්කොට දැන ගැනීම ඥානෙට කියනවා පරිඤ්ඤය ඥාන. පිරිසිඳ දකින්නයි කියන්නේ. ඉතින් මේක අපි කවදාකවත් මේ මම දැන් මෙතන කියන සංකල්පය තුන බලන්නෙත් නෑ බලන් බලන්න හිත දෙන්නෙත් නෑ ඒක ਸਰවඥන්සේ සාතික් කරනවා ඒකට අනිවාර්යයෙන් පරතෝഘോഷය අවශ්‍යයි කායින් හරි දන්න කෙනකින් ඇහෙන්න ඕන ඇහුණාත් ඇතුළත යෝනිසමනසිකාරය තියෙනවා මේක බැලුවොත් තමයි අපිට ලෝකේ ඇති හැටියෙන් වර්තමාන වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේයින් පිට මොන දේවල් දිගේ ගියත් ඒකට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් ප්‍රමාදේසා අසත්‍යමත්කම කාලේ නාස්ති කිරීම එනිසා ඉන්නා චිත්තක්ෂණයේ පවතිනා වූ රූප කොටස් නම් මේ පඨවි මේ වායෝ මේ තේජෝ මේ ආපෝ කියලා හතර දැක ගන්න පුළුවන් කොට කියන අභිඤ්ඤය ඥාන කියලා වෙන්කොට දැනගැනීම කියන පරිඤ්ඤය ඥාන. ඉතින් මේකට කම්මට අහසුද්ධ කරනට ඉංගිය දෙන්නේ කොහොමද? වාඩි වෙන්න කියලා. හොඳට වාඩි වෙලා Taman ඉඳගෙන ඉන්න ඉරියව පුළුවන් තරම් සහැල්ලු කරන්න කියනවා. වේදනාවක් නැති වෙන්න පුළුවන් තරම් අඩු කරගන්න සද්ද නැත්නකට යන්නේ කියලා කියනවා. ඒකල හිතවිලි නැති වෙන තාලයට හොඳට සක්මන් කරලා ශීලක හිත පිහිටුවලා අනේ මේ මං ආවේ මේ අනුන් දෙන බතක් කාලා කොහොම හරි මේ වර්තමානට හිත ගණ්ඩායි අනේ මගේ හිත මේ වර්තමානයේ පිහිටියා කියලා පිහිටාවා කියලා ඉතින් හිත අලුත් කරගන්න. අලුත් කරගෙන ඉවරලා කියනවා ලේෂයෙන් පටන් ගන්නකොට තාම ගැඹුරට යන්න තු ඉඳගෙන ඉන්න ඉරියව්වේ සහැල්ලුවට හිත දාන්න කියලා. එතකොටමත් සැහැල්ලු වෙන්න නම් හිත ඉරියවට යන්න නම් හිතවිලි වේදනා හද්ද නැතිවිය යුතුයමයි. හිතවිලි වේදනා හද්ද තියෙනවා මෙතන නෙවෙයි. මම දැන් මෙතෙන්ට හිත ගත්තා නම් මේ භාවනාවේ පිවිසුම. ඊට පස්සේ කියනවා මෙහෙම කිසිම දෙයකට උඩගෙඩි දෙන්නේ නැතුව ඉනිමම් බඳින්නේ නැතුව ඒක පයින් රිල උන්ට ඔහේ බලන්නේ. ඒක කියන්නේ තියෙන ඔහේ බලා ඉන්න කෙනෙක් තමයි. සුම්මයිද කියන එක තමයි කියන්නේ නිකන් ඉන්න. මේක තමයි අපිට බැරිම දේ. ඔන්නෝ නිකන් ඉඳගෙන ඉන්නකොට පෙනුනොත් මේ කම්පන චංචල ගතිය භූත ස්වરૂපේ නලියන ගතිය පණ තියෙන එකේ තියෙන නලියන ගතිය ඔක තමයි. ඔය කියන්නේ වායෝ ධාතුව තමයි. මොන්නම ක්‍රමයකින් හෝ මේක හොලවනවා. පහනකට කෙලින්ම පත්වෙ විඳ දෙන්නේ ඒක සලනවා. අන්න වගේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ ධාතුව අපිව සලන්න පටන් ගන්නවා. ආ සලන්න පටන් ගන්නකොට සලන්න එපා. සැලෙන හැටි. ධාතු සැලෙන හැටි බලා ගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් පණ තියෙනවා. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. නිදිමත ගතියකුත් නැහැ. අර මම දැන් මෙතන කියන එක තව තියුණුවට පෙන්නනවා මේ ඉන්න බවට හොල්මන නලියන ගතිය. ආයේක තමයි මේ හුස්ම ගන්න ගතිය කියලා කියන්නේ. ඉතින් ඕක බැලුවාම පෙනෙයි ඕක උංගා සක්‍රියව සිද්ධ වෙන්නේ උඩුකයි. ඒසොර පුළුවන් හිමීට හීන් වලින් යටිකය අමතක කරලා ආයි උඩුකයට හිත දාන්න ඔන්න නලියන්න ගන්න. නලියන බව තියෙනවා මේ කවදාකවත් හිතලා ගන්න එකක් නෙවෙයි ප්‍රകൃතිය. ආනේ බලන් හිටියනම් කියනවා මේ නලියන ගතිය මුළු උඩුකයෙම පැතිරලා තිබුණට වඩාම ප්‍රකට. හිත යොමු කරලා මනස්කාරය යොදවලා බලන තරම් වටින්නේ කොතනද? කොතනද හැපෙන්නේ? කොතනද තැර වෙන්නේ? කොතනද පුරවාගෙන නාස්පුඩු පුරවාගෙන යනවද දැනෙන්නේ කියලා ආනේ ලකුණ ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ අභිඤ්ඤය ඥානය ඒකාග්‍ර වෙච්ච හිතකින් ශරීර පුරා පැතිරිච්ච හිතක්වත් ලෝකේ පුරා පැතිරිච්ච හිතකින් නෙවෙයි. ඒකාග්‍ර වෙච්ච හිතකින් ගන්න ඔච්චර තමයි අපිට කොළ හැක්ක. ඔතන මනස්කාරකයන්. ඉතින් ඊට කෙරුවා නම් ඔච්චර අමාරුවෙන් කෙරුවා නම් ඔච්චර කියන කන්නඩේ දාලා හැප්පිට හැත් යන බැලුවම මොනවා හරි පේන්න එපායි. ඒක විපස්සනා ආප්තෝපදේශයක් බැලුවොත් පේනවා. හැබැයි බලන්නේ කරලා නෙවෙයි, කෙරෙන දෙයක්. එතකොට මොනවද පේන්නේ? ආන්න එකයි අභිඤ්ඤය කියන්නේ. මට මෙන් බලාගෙනකොට නාස්පුඩු පුරවාගෙන නවන් නාසිකාග්‍රේ වැදීගෙන උලම්පාර පිට වෙනවා දරුවා. පිරිමැදීම වැටුණා. එහෙම නැත්නම් උණුසුමක් වැටුණා. එහෙම නැත්නම් මේක ආකූල ප්‍රවාහයක්. කලබල සහිත ප්‍රවාහයක්. නැත්නම් අනාකූලව යන ප්‍රවාහයක්. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ප්‍රස්වාව උලංග ඇතුළට ගන්නවා ඇසර. ඇතුළට ගන්නකොට ඔන්න සීතලට වැටෙනවා, කෙටියට වැටෙනවා, අනාකූල වෙනවා, ආකූල වෙනවා, নানা ආකාර දේවල්. අන්නේ අභිඤ්ඤේය ඥානෙට අහුවෙන දේ ගුරුවරයාට කෙලින්ම කියන්න පුළුවන් නම් ඉතින් මේ කියන වචනේ සේකයි කියලා කිය හැකියි. නෑ හික්මෙන්නේ. එතන කොච්චරලා භාවනා කරුවත් මං හුස්ම දැක්කේ නෑ කියලා කියනවනම් ඒ කියන්නේ මේ මූල ධර්මයකට විරුද්ධ වෙනවා. බැලුවොත් පේනවා. දැන් කියනවා බැලුව එක නම් බැලුවා පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ අභිඤ්ඤය පදේට අපි තාම හික්මිලා නැතිකම නිසා ඕන කියලා කියලා දවස් 10ක් 15ක් කමඨාන් සුද්ධ කරනකොට තමයි ඔය බයිලා කතාවල් එහෙම නැත්නම් ඔය ගමේ චොටේ කතාවල් පැත්තක තියලා අරමුණ මොකද්ද කොහොමද මනසිකාට නැංගුවේ කොහොමද පේන්නේ. ඊගාටම අරමුණ වෙනස් වුණාට පස්සේ මොකද්ද අරමුණ කොහොමද මනසිකාරයට නැංගුවේ කොහොමද මෙනෙහි කිරුවේ කොහොමද කොහොමද පේන්නේ කියන්නේ මේ අභිඤ්ඤයට ඒ වෙලාවේ අස්පනා අපිට දකින්න දෙයට හිත යොදවන්නයි. ඉතින් මේක තීව්‍රකරනද මේක ඒ සම්මුති ඥානෙ ගිලිලා ඉන්න හිතට වද්දන්න කියනවා පුළුවන් තරම් පරිඤ්ඤය කිට්ටු කරන්න කියලා. ඒ කියන්නේ ආස්වාසිය දකපු දැක්ම ප්‍රස්වාසයෙන් පිරිසිදු දකින්නේ කියලා. වෙන්කොට දකින්නේ කියලා. මෙන්න ආස්වාසයක් මෙන්න ප්‍රස්වාසයක්. තුංග දෙනෙක් කැමති නැහැ මේ අයන්න අයන්න කියවන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ අර කොණ්ඩ කැවුම් ගෙඩිය කොණ්ඩෙම කණ්ඩා වගේ ගැඹුරක් කතා කරන්නේ. ඒ ගැඹුර කතා කරනවා කියන්නේම කියන්න හදන දේවල් මේ සාමාන්‍යයෙන් ගමේ තොටි භාෂාවට යන්න හදනවා. මොකක්ද අරමුණ? අරමුණට හිත යොදනකොටම කොහොමද මෙනෙහි කරන නැත්නම් මනස්කාරය යෙදුවේ කොහොමද? වැටුනේ මොකක්ද? මෙන්න මේ විදිහට ආස්වාසයේදී වැටෙන දේ ආස්වාසයේදීම වැටෙන දේ මිසක හිතුමනාවක් නැතුව දකින්න එකට අභිඤ්ඤය කියනවා නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න පුළුවන් ගැටෙන එක නම් පරිදි ඉතින් මේක අපිඤ්ඤය පරිඤ්ඤය සහිතව හුස්ම රැලි 10ක් ගත්තොත් පිටු දෙකක් විතර ලියන්න දේවල් හම්බ වෙනවා. මොකද කියන්නේ මම පැය භාගයක විතර හුස්ම ගත්තා හොඳට පේන්න නෑ මට ඕනේ ඒක නෙවෙයි ඊගාව එක කියන්නයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් ගුරුරයා පුල්ලුවන් තරම් කියනවා මේ කොහොමද පටන් ගත්තේ මොකද්ද කියලා. කැමැති නෑ. ඒසකොට හිතන්නේ මම මේ දෙකේ පන්ති ළමෙද්ද ඇයි මට මේ ඕගන්නන්න දෙනවද මම ඌවා ඊයේ කිව්වා නේද ඌවා මතක නැද්ද මේ හාමුදුරන්ට කියලා ඉතින් මොකද්ද අර කොහොද වැඩගෙන යනතර ලන්දටමයි දුවන්නේ. ඉතින් මේ අභිඤ්ඤය පරිඤ්ඤය කියලා ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයේ දක්ෂ වෙලා ආර්ය ධර්මයේ හික්මෙනවයි කියලා කියන්නේ කියන දේ ලකුණු ගන්න එක නෙමෙයි වැඩේ. මේ කියන දේ ඇත්තටමයි ප්‍රත්‍යක්ෂයි. කිසිම ආය ආලවට්ටමක් එකතු කරන්නේ ඇති හැටි කියන්න පුළුවන් නම් මං කීපතාවක් කියන භාවනා 150ක් ඉවරයි. භාවනා ලකුණු 100 150ක්ම ලැබලා ඉවරයි. සාමාන්‍ය ලකුණු ක්‍රම හැටියට ක්‍රෙඩිට් පාසයක් හම්බ වෙනවා. එනිසා මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක අහුවෙන්නේ ඉස්සලාම සීක වෙච්ච කෙනාට. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගොඩාක් කල් යනවා. ඒක හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ බනහලා නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී. ඒක නැත්නම් ඒකට විශිෂ්ට ඥානයකට හම්බ වෙන කමඨාන් සුද්ධ කරනවා. තමන් කරපු දේ මෙන්න මේකයි මම කෙරුවේ මෙහෙමයි මම හිතේ දුවේ නෑ මේකටයි හිතේ දුවේ මෙහෙමයි හිතේ දුවේ මෙන්න මේකයි මට පෙන්වෙන්නේ ඊගාවට මේකයි මතුනේ මම මේකට මෙහෙමයි හිත යෙදුවේ මෙන්න මේකයි මට පෙනුනේ කියලා හැම හුස්මකම බලන්න පුළුවන් නම් එචේ හුස්මනේ 10ක් 15ක් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් යනකොට ওই පරිඤ්ඤය ඥානෙ පිරිසින් දැකීම තව විශේෂ පැත්තකට අතුයිටි පිහිටි වැඩේ. ඒ මොකද්ද? අපි ආස්වාස ප්‍රස්වාස දෙක අතර මේ ගැළපුම් කරගෙන එනේන ආස්වාසය පාස අලුතෙන් බලන. එනේන ප්‍රස්වාසය පාස අලුතෙන් බලන්නේ යනකොට මේ දෙකේ වෙනස දැක්කා නම් ඒ කියන්නේ ඒ තරමට ඉන්ද්‍රියම් ප්‍රනීත වුණා නම් අනිවාර්යයෙන්ම දෙයක් සිද්ධ වෙනවා. ආස්වාසයේ ඉඳලා ඊගාව ආස්වාසයට යනකොට ඇති වෙනසත් අවු වෙන්න පටන් ගන්නවා. ආස්වාසය විනාඩි 5ක් විතර බලාගෙනකොට ඒක කෙටි වේගෙන යනවා නොදණී යනවා. ප්‍රස්වාසයේ දිගේ බලනකොට ඒකත් කෙටි වේගෙන යනවා කියලා ආස්වාස ආස්වාස අතර ගැළපිල්ලකුත් එනවා. ඒක තමයි සතිය තියුණු වෙනවා කියන්නේ. සමාධිය බහුල වෙනවායි කියලා කියන්නේ. පරිඤ්ඤය ඥාන තීක්ෂණ වෙනවායි කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ ඕකයි. ඉතින් අර මුලින්ම ආස්වාද ප්‍රසවාස දෙක අතරත් වෙනස දැකම නැති කෙනාට ඉතාමත්ම අමාරුයි මේ ආස්වාදයේ දිගේ බලන්න මොකද වෙන්නේ. කිතියාගෙන එක පාට ඩොක් කාලා මට ක්ලාන්තය දුනා වගේ ඉන්න ගියා වගේ ගැසිලා හැරෙනවා හුස්ම නැතිලා ගියේ. ඇඟත් නැතිලා ගිහලා මොනවා වුණත් දන්නේ නැහැ. ඒක හොඳ ලකුණක්. භාවනා හොඳ ලකුණක්. නමුත් එතකොට කියන්නේ අනිත් දවසේ මේ වෙන බව දන්න නිසා ගොරෝසු තනින් පටන් ගන්න ආස්වාද ප්‍රසවාස දෙකේ පරිඤ්ඤය ඥානෙ ලබාගෙන ආස්වාසෙන් ආස්වාදයට ප්‍රසවාසෙන් ප්‍රසවාසයට ගැළපුම් ගැළපුම සම්බන්ධ විවිධ මේ අවදි භාවයකින් එළඹිච්ච සිට සිහියකින් අප්‍රමාදීව බලන්න හිටියොත් ඒ මුල් ටිකේ තමයි ගමනේ පෙර නිමිත්ත හම්බෙන්නේ. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යන කෙනාට කියනවා ටිකක් වෙලා යනකොට කකුල හිර වැටෙනවා ඉන්න බෑ දඟලනවා. ඒතකොට කියනවා සක්මන් කරන්නේ. සක්මන් කරන කෙනා වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි වෙනස් කරලා බලන්නේ. වෙනස් කරලා බලනවා නෙවෙයි වෙනස බලන. දකුණ දකුණ වශයෙන් මේ මොහොතේම දකින්න එකට කියනවා අභිඤ්ඤය ඥානය කියලා. දකුණෙන් වම වෙන් කරලා දැක ගන්න පුළුවන් තරමට අපි තීක්ෂණ නම් නැත්තම් හරියට දන්නවනේ පරිඤ්ඤයයි. ඉතින් ඒකට එන්නේ එන්නේ එන්නේ ඒක පිළිබඳව තියෙන දැනුම වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා ගත්තේ ස්ථිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ ආලෝකිතේ විලෝකිතේ යනකොට එනකොට කනකොට බොනකොට නිදගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට හැම තැනකදීම මේ ලැබෙන අත්දැකීම. එහෙම නැත්නම් මේ අත්විඳීම පුංචි පුංචි අණු කුඩා ඉරියව් වලට කඩලා එක එක වෙන් කරලා දැනගන්නයි කියනවා. තනමට සමෝධය දැනගන්න එපයි කියනවා. ඒක නිසා මෙන්න මේ වෙන්කොට දැනගැනීමේ ඥාණයෙන් අපි කරන්නේ සද්ධාදී ඉන්දිය ධර්මයන් තියුණු කරන එක. නමුත් මෙතන පොඩි පටලැවිල්ලක් පටලැවිල්ල කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේක යොමු කරවන්නේ භෞතික විද්‍යාව උගන්නන්න නෙවෙයි. උන්වහන්සේ මේ වෙන තැනකට අපි ගෙනියන්න හදන්නේ. යම් තාක් දුරට දවස පුරා ඉරියව්වක් පුසා පැයක් පුරා ගමනක් පුරා නෑමක් පුරා කෑමක් පුරා කියන පුංචි පුංචි පුංචි පුංචි සෑම ඉරියව්වක වෙන් කර කර වෙන් කර කර දැනගන්න පටන් ගත්තොත් කියන්නේ පරිඤ්ඤය ඥානය පිළිබඳව අපි හොඳ එළඹ සිටි සියකින් ගත කළොත් මේ සෑම දෙයකම තියෙන මේ පෞද්ගලික ලක්ෂණ හරහා යම් තැනකදී හිත නිස්සාරණය කරගෙන මේ සේරම පොදු ලක්ෂණයක් තියෙනවා මේ පෞද්ගල ලක්ෂණ සේරටම යටින් සම්බන්ධ වෙච්ච පොදු ලකුණක් තියෙනවා. මේ ඔක්කොම රූප කියන ගන්නට වෙනවා. රූපයන්ට පොදු ලකුණක් තියෙනවා. මොකද්ද? මේවා දඟලන සුළුයි. මේවා විනාශ වෙන සුළුයි. මේවා විපරිණාමයට පත් වෙන සුළුයි. ඒක තමයි අමාරුම දේ හුඟ දෙනෙක් කැමති වෙන්නේ අල්ලාගත්ත දේ දිගටම පේන්ට් උනේ කියලා හිතනවා. ඒක වෙනස් වෙනවා දකින්නකොට ඒ තමන්ගේ දරුවාමලා අම්මාමලා තාත්තාමලා කියලා අඬන කෙනෙක් වාගේ. Taman ගත්ත ඉඩම ගම් වතුරට ගහගෙන ගියා ගින්නට ආවුණා කියලා අඬනවා වාගේ. ඉතින් ඒවට පුරුදු කරපු අර මඤ්ඤණා කරපු හිත අපි යම් වෙලාවක ප්‍රසවාස වාසයේ උණුසුම් ආශ්වාස වාසයේ සීතල කියන හැම වෙලාවම අපේක්ෂා කරනවා මේක තියෙනවා නම් භාවනාව. හරි මේක වෙනස් වුණොත් ඒ කරපු එකනාව හතුරේ වෙච්ච එක වැරද්දක් ව්‍යසනයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මේ පරිඤ්ඤය ඥානෙ අල්ලලා දෙන්නේ දේවල් පුංචි පුංචි අණු කුඩා කොටස් වලට කැඩෙන්න කැඩෙන්න. ඉරියව් පුංචි පුංචි ඉරියව්වට වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒකේ තියෙන මේ උඩ දාන ගතිය, වෙනස් වෙන ගතිය, විපරිණාම ගතිය, තවන ගතිය, දවන ගතිය ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒ ගොජ දාන්න පටන් අර ගන්නකොට මෙන්න මේකයි දේවල් වල තියෙන පෞද්ගලික ලක්ෂණ හොඳට විනිවිදලා ඔළුවේ කෙස් ගැට පෙරලා ගැට කඩලා පීරා ගන්නවා වාගේ කැඳේ ගල බේරා ගන්නා වාගේ බලන කෙනා ඒක දිගේ ඉදිරියට යන්න යන්න විභජ්‍යයේ කඩාන කඩාන යන්න අංශුව කුඩා වෙන්න වෙන්න ඉරියව්ව පුංචි වෙන්න වෙන්න වහා වෙනස් වෙන සුළු ගතිය කියන එක යෝග ස්වභාවික ධර්මතාවයක්. එසා පරිඤ්ඤය ඥානෙට වෙන්කොට දැනගැනීමේ ඥානෙට හිත තියලා මේක මම කරගන්න ඕනෑ කියලා පෞද්ගලික ලක්ෂණ දකින්න දකින්න දකින්න අන්තිමට පේන්න පටන් ගන්නවා සෑම රූපයකටම පොදු ලක්ෂණක් තියෙනවා උණුසුම තියෙනවනම් සිසිලත් එක්ක පෙරලි කරනවා. චංචල ගතිය තියෙනවනම් ස්ථිර ගතියත් එක්ක පෙරලි කරනවා. බර ගතිය තියෙනවනම් හැලු ගතියත් එක්ක පෙරලි කරනවා. මේ දෙකම දැක්කට පස්සේ මෙව අතර කවමදාකවත් ඉස්පාසුවක් නැහැ. එක චිත්තක්ෂණ දෙකක් නැහැ කියලා හුස්ම ගන්න. පෙළනවාමයි තවනවාම මෙන්න පෙළන තවන ගතියට කියන විපරිණාම. ඇතර පෙළන තවන ගතිය නෙවෙයි විපරිණාම කියන්නේ විපරිණාමය නිසා ඇති වෙන ඵලයට කියනවා පෙළන තවන ගතිය කියලා. ඉතින් අපි ඒතකොට ඉරියව්ව මාරු කරනවා. ගුරුවරයා මාරු කරනවා, කමටහන මාරු කරනවා, වෙනතන් වලට යනවා. මේක හරියන්නේ නැහැ කියනවා. මේක තිබුණට වැඩිය මේ ගින්නට වැටුණා වාගේ, පැලෙන්නා වාගේ කියලා අර දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ වෙනස් වෙන ගතිය කියන්නේම දුකක්. ඉස්පාසුවක් නැහැ කියන එකනේ අස්වැසිල්ලක් නැහැ කියන්නේ. ඒ අස්වැසිලි ගතිය නැති වෙනකොටම මඤ්ඤණා කරන්න පටන් ගන්නවා මේක මොකක් හරි කරපු පාප කර්මයක් වෙන්නේ. එහෙම නැත්නම් මේ සීල වැරදිලා වෙන්නේ. එහෙම නැත්නම් වෙන තැනකට ගියොත් මට මේක හරියයි. එහෙනම් මේක මට මේ කරදරේ දුන්නේ අසවලක්. නැත්නම් මේක මගේ වැරදි චර්යාවක් කියලා අර ඇති වෙන සෑම දෙයකම පෙරලියක්ම විපරිණාමයක්ම පාලනය කරගන්න බැරි ගතියක්ම එනකොට අපි ඒක මඤ්ඤණා කරනවා මේක මම මේක මගේ මේකෙන් මම වෙනවා මේකට මම වෙනවා නැත්නම් මේකයි මම එකයි කියන. ඒතර අභිඥා පරිඤ්ඤා ඥාන අතරමැද වුණත් හිත වැටෙනවා කියලා කියන්නේ නැති බැරි සංඥා වෙනවයි කියලා ආය වඤ්ඤණාවකට ගිහිල්ලා. මේ ඇතිවෙච්ච తত্ত্বය අනුව මේකමයි මම මේකෙන් මම වෙනවා නැත්තම් මේකෙහි මම වෙනවා මේක මගේ කියා ගන්නවා කියලා අර ඇති වෙන පට ව්‍යාපෝතේජෝ හරි එනත්තම් සපයි සුන්දරයි කියන ගතිය හෝ දුකයි කරදරයි කියන එක හෝ ගියාට පස්සේ අපි පරියන්කෙන් නැගිටිනවා දන්නේ නැහැ. සලුවක සාදාලා ගිහිල්ලා ඉන්නේ අපි එතකොට. ඒ තරමටම දේවල් වල වෙන්කොට දැනගැනීමේ ඥානය හොඳට දන්නේ නැති කෙනා ඒ දේවල් වල පොදු ලක්ෂණට කිට්ටු කරනකොට මුළු ලෝකෙම දහලවනවා. ලොකු ලෝකෙම කියලා කියන්නේ Tamange හිතුම් පැතුම් පද්ධතියත් එක්කම තහලවන. මම හිතියනම් යම් කිසි පදනමක ඒ මමයා කියන පදනමයි මමයයි සේරම තහලවන්නේ හුදු රූප ධර්මයන්ගේ අතරක් නැතුව තවන ගතිය සහ සැලෙන ගතිය. නිකම් පොරිපුරන්නා වාගේ. සත්‍යච්ච කබලට අබහුරක් දාන්නා වාගේ. දිය වද්දයකටකට වහින වෙලාවේ දිය මතු පිට වාගේ. මේක දිග්ගටෝම නලිය නලිය තියෙනවා. අන්නේ නලින ගතිය දකින්න මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක දැනගන්න. මම මේ බලන්නේ මේකයි. ඒකේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වෙන ගති මේකයි. ඒක ඊගායකට මාරු වෙනකොට ඊගායකයි මේකේ අතර වෙනස මේකයි කියලා දැනගන්න එක මනුස්සමලයට තියෙන දෙයක්. අනිවාර්යයෙන්ම තියෙනවා අපි කවදාවත් ක්‍රියාත්මක කරන්නේ. අපි ක්‍රියාත්මක කරන්නේ හිතුමනාවල් වලට ඒක යොමු කරවන්න හිතූ දේ ලබන්න නැත්තම් මේක මෙහෙම වේවා කියන ප්‍රාර්ථනා මත ඒ තීරණ අපි පොදුවේ කියන මඤ්ඤණා කරනවා කියලා එහෙම නැත්තම් සමහර වෙලාවට කියන ප්‍රපංච කරනවා කියලා වාග් බහුල්‍ය කියලා අන්න එහෙම නැතු මේ ඇති වෙන සෑම දෙයකම එතන තියෙන ප්‍රകൃතිය ස්පනා පිට පේන දේ භාවනාමය වශයෙන් අත්දකින්න දේ අභිඤ්ඤයයි බුදුහාමුදුරුවෝ කොහොමමයි දකින්නේ දේවදත්තත් ඔහොමයි දැක්කේ. කෘතඥයත් ඔහොමයි දකින්නේ. රහත් වෙච්ච කෙනත් එහෙමයි දකින්නේ. හැබැයි රහතන් වහන්සේ දන්නවා ඒක අතීතනාගතයෙන් කලවම් වෙනකොට අතීතයෙන් කලමුණා කියලා දාන්නේ. පු탁ජන දන්නේම නැහැ දැන් භාවනා හොඳයි කියලා කල්පනාට වැටුණාට පස්සේ භාවනාව නෙවෙයි ඉන්නේ කල්පනාව. ඊගාවට මතුවෙන දෙයට විවෘතකමක් නැහැ. ආන්නේ විදිහට මේ අපත්ත මානසෝ කියලා කියන්නේ මේ පෞද්ගලික ලක්ෂණ දකින්නකොට පෞද්ගලික ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ හරහා විනිවිද ගිහිල්ලා මේවට පොදු ලක්ෂණ දකිනකොට ඒක දැක් ගන්න ඕනේ. ඒක සමහර වෙලාවට මේක කියනවා පරිසම්බිදාවල අත්ථ ධම්ම කියලා දෙකට. ඒ වගේ තියෙන පෞද්ගලික ලක්ෂණ දැකීම අත්ථ පරිසම්බිදාව කියයි. අර්ථේ මේ පඨවි මේ තේජෝ මේ වායෝ මේ ආකාශ කියලා දකිනවා. නමුත් මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය, විපරිණාම ගතිය දැකීම ධර්මයි. ඒක හරහා ධර්මයේ දකින්න අත්ථ ධම්ම දෙකම දකින්න ඕනේ. ඒ නිසා මේකට තව පැත්තකින් කියනවා සාමාන්‍ය විසුද්ධි මාර්ගයක උතට ඥාත පරිඥා තීරණ පරිඥා. ඥාත පරිඥාව කියලා කියන්නේ එකක් එකක් වෙන් කරලා දැනගන්න පුළුවන් ගතිය. මේ පටවි මේ ආපෝ මේ තේජෝ මේ පටවි ගරු ලකුණ මේ ලහු ලකුණ මේ තේජෝ ලකුණ ගරු ලකුණ ලහුල එක එක එක එක එක වෙන් කරලා දැනගතයි. ඔක්කොම තිබෙන විශේෂඥාවක් වෙනකොට මේක විනිවිදිනවා. ඒක කවුරු කරන්න ඕන දෙයක් වෙන දෙයක්. එතකොට තීරණයක් වෙනවා මේවත් තෝර තෝර දැනගෙන හිටියත් එකයි. ඔක්කොම පොදු වශයෙන් එක සැරයක් දැක්කත් එකයි මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය. එතකොට ඒ පුද්ගලයා අරක දෙන්නම් මේක දෙන්නේ නැහැ කියවට සැලෙන්නේ නැහැ. එයා දන්නවා ඒකෙත් තියෙන ওই සැලෙන ගතියම මේකෙත් තියෙන ওই සැලෙන ගතියම තමයි. ඉස්සර පස්සර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොයි එකකින් පටන් අරගත්තත් පොඩ්ඩ එක ලුණු සීවියක තරම් ඇතුළට ධර්මඥානෙ පහළ වෙලා බැලුවොත් මේ සියල්ලගෙම තියෙන එකම තවන ගතිය. එකම දවන ගතිය. උත් මතු පිළිදෙන මේක පටවි වශයෙන් තවනවා. අරක ආපෝ වශයෙන් තවනවා. මේක තේජෝ වශයෙන් තවනවා. ඒ තවන ගතිය මොනත වෙනස් වුණාට, පෞද්ගලික ලක්ෂණ වෙනස් වුණාට, ඒක ඇතුළට ගිය ගමන් තියෙන සෑම දෙයකම නුරුස්නාසුළු ගතියක්. ඒකාකාර ගතියක්. එපා කරන ගතියක්. කම්මැලි ගතියක්. බයලවන ගතියක්. අනාරක්ෂිත ගතියක්. ඒ නිසා යෝගාවචරයා ඒ අභිඤ්ඤය පරිඤ්ඤය ඥාන දෙකට ලෑස්ති වෙනවා නම් නොබෝ කලකින්ම දැනගනි භාවනා විශිෂ්ටම ප්‍රතිඵලය. එනත මේ සීක කියන්නේ පූර්ව භාග ප්‍රතිපදේ විශිෂ්ටම ප්‍රතිඵලය තමයි උඹ නොදකින් කියලා හිතන ගති. මේක කම්මැලි. මේක ඒකාකාරී. මේක නීරසයි. මේක බයලවන සුළුයි. ඇයි මම මේක දිහා මෙහෙම බලන්නේ කියන එක උත්තර දෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. හැබැයි අර සත්පුරුෂයන් දකපු කෙනා ආර්යයන් වහන්සේලා දකපු කෙනා ඒකේ බැඳෙන ගතිය මේක මටමයි මම මේ භාවනා කරන්න ආවේ මේකමයි දැකිය යුතු ගතිය කියන එක තියෙනවා අසත්පුරුෂයාට මේක පේන්නේ කාගේ හරි වැරද්දක් කියලා කවුරු හරි කරපු දෙයක වැරද්දක් මොකද භාවනා එපා වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඉතින් එතනදිත් පේනවා ඇත්ත සත්පුරුෂාත් පුරුෂ ගතිය පේනවා නාරේනාසල ඇසුරු කරගතිය නොකල ගතිය පේනවා ඒ ධර්මයේ දක්ෂකම අදක්ෂකම පේනවා ඒ දක්ෂේ විනය හික්මනවද නැද්ද කියලා පේනවා. ඉතින් මේකේ කොච්චර නොහික්මුණත් කොච්චර අදක්ෂ වුණත් බය වෙන්න එපා ඊගා චිත්තක්ෂණේ දක්ෂ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පැය ගණන් දක්ෂ වුණත් මතක තියාගන්න ඊගා චිත්තක්ෂණේ අම්බෝන අසුචි වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක වලක් කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. ඒක පිළිබඳ සැලෙන එක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. ඒව අණුව දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා අර කහනවා මේ කහනවා දඟලන්නේ මේවා එකාකාරව තිබිය යුතුයි කියන මඤ්ඤණාකරණය කරනද අපත්ත මානස කියලා කියන්නේ මම ඊයේ දවසේ බාන හරිසෝක් අද ලුණු දෙයි දැම්මා වාගේ අච්චාරු හැලියකට වැටුණා වගේ මකයිලා මැකිලා යනවා මත්ත ගෑවිලා යනවා ඉඳනකොට මේ තමයි ස්වභාවය අපත්ත මානස මේක හරි කියලා ගන්නෙත් නැහැ වැරදි කියලා ගන්නෙත් තමයි චර්යාව වෙනස් කරන්නේ ආන්නේ විදිහට දෙක පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය එහෙම නැත්නම් ඥාත පරිඥා වශයෙන් මේ ලෝක ව්‍යවහාර විෂයන් කියලා තියෙන්නේ ඒකට කියනවා ලෝකායත විෂයන් කියලා. ඒ ලෝකායත විෂයන් තියෙන ඥාත පරිඥාව පමණයි ඒක හොඳට හිතේ තියාගන්න. ඒ කිසිම දෙයක් තීරණ පරිඥාට යොමු කරන්නේ එහෙනම් තමයි වස්තුන් අතර සමතාවය දකින්නට ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ කැමති නැහැ. ව්‍යාපාරිකයෝ කැමති නැහැ. মালටි බිලියන් කම්පැනි කැමති නැහැ. ආණ්ඩු කැමති නැහැ. මේ එජෙන්ඩා එක කැමති නැහැ. කොයි එකෙත් තියෙන එකයි ඔය මේ මේ තෙලුයි පිටින් යත්තම් තෙල් තෙල් පැණි නැත්තම් කවුන්ත පංජන් කියලා කියන අවුරුදු කාලයට. ඔකේ අතිරාය ඇදුවත් එකයි, කොණ්ඩකම් ඇදුවත් එකයි, මුංගල ඇදුවත් එකයි, කොකිස් ඇදුවත් එකයි ඔච්චර තමයි. කොයි දේ කරොත් ඔකේ පිටි ටිකක් මේ හඹලා තියෙන එක විතරයි තියෙන්නේ. මම විකුණන මිනිහා කැමති නැහැ. යා කියන්නේ අර හැඩේට මේක වෙච්චරනවා, මේක මෙච්චරනවා කියලා මනුස්සර වටනවා. පොඩි උන් සෙල්ලම් බඩුලෙන් රවටනවා වාගේ. ඉතින් ඒ නිසා සෙල්ලම් බඩුල රවටනවාට කිසි දෝෂයක් නැහැ. ඒකට කියනවා පරිඤ්ඤය ඥාන කියලා. නමුත් මේකේ විනිවිද දැකලා මේ හැම දෙයකම තියෙන පොදු ලකුණක්. ඒ පොදු ලකුණ කවදාකවත් ඒකත් හොඳම ආප්ත උපදේශක මතක තියාගන්න පෞද්ගලික ලක්ෂණය දකින්න නැතුව පොදු ලක්ෂණය දකින්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා මට දකින්න දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බේත් ගන්න තරම් පිස්සුවක ඉන්නේ. ඒ මනසේ ඇත්තටම කවදාකවත් භාවනා කරන්න කියන්නේ මේ කොයින්දෝ වචන ටිකක් අල්ලන කතා කරන්නේ. හැමදේම දකින්න මේ ස්ත්‍රියව මේ පුරුෂයෙක් මේ පටවි මේ ආපෝද මේ තේජෝ මේ වායු දකින්න දැක්ම එහෙමයි. නමුත් ඒකෙන් බැඳෙන්නේ නැහැ. අපත්ත මානසෝ ඒකම දිහා බලහිනකොට පේනවා හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඊගා වෙන එකත් ඕකම තමයි. මේ පට වියාපෝ තේජෝ වල තියෙන සංකල්පනේ ඕන දෙයක් වවන්න පුළුවන්. ඉතින් වරක ප්‍රිය වෙනවා, වරක අප්‍රිය වෙනවා. වරක රූප වශයෙන් පේනවා ඒක ශබ්ද වශයෙන් ගන්ධ වශයෙන් රස වශයෙන් ඒ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා කියන රෝග නිදානය පටිගේ අනොදකින් කියන බැල්මෙන් බලන්න. ඒ අයෝ ඒ පාට ස්වභාව ආකාර සටහන් සේරම කැපයි. රහතනාංශකත් කැපයි. නමුත් දකපු ගමන්ම ඒක පිළිබඳව වහා විනිශ්චයට නැතු ඒක දිහාම ඒකම නැවත නැත එනවනම් බලානින උඩ තිනවා හරි ඉතින් එහාට ගියත් මෙහාට හැරුණත් මේ එකම දේ තමයි මේ විනාශ කළ පෙන්වන්නේ කියලා ඒ පෞද්ගලික ලක්ෂණ දැකලා පෞද්ගලික ලක්ෂණ හරහා මේ සියල්ලම ඇත්තව පොදු ලක්ෂණ දැක්කනම් ඒක ආර්යයි ඒක සත්පුරුසයි අපි බලන්න මිනිස්සු එක්ක බලපු ගමන් ඒ මනුස්සයා ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා වහාම අපි සංඥාවක් ගන්නවා. ඒ මනුස්සයා සිංහලද බුද්ධ ආගමේද එනතන් දෙමළ මනුස්සයෙක්ද නැත්නම් මුස්ලිම් මනුස්සයෙක් අපිට ගහන්න බුද්ධ ආගම නැති කරන්න ආ මනුස්සයෙක් කියපු ගම සිංහල බෞද්ධ නම් මල්ලේ දාගන්නෝ අර දකපු ගමන් අපිට ඉබේම තම්බිට උරුමාලු වගේ කේන්තියක්. අපි මේ ඔක්කොම තුල මිනිස්සෙක් කියලා දකිනවනේ. මේ ඔක්කොම මිනිස්සයෝ. මට වෙච්ච නිදර්ශනය තමයි මේක ඉගෙන ගන්න කාලෙ වෙන්න පුළුවන් මට සංඝයා දකින්නකොටම තම්බිට උරුමාලුවා පෙන්නන්නම බෑ මේ ජනතාවට විහිළු සපයන්න කියන්නේ එකක් කරන්න එක ඒ නිසා ඒක දකින්නකොටම නුරුස්නා ගතියක් තියෙනවා දකින්න දැකපුවම මේ ජෝකර් කෙනෙක් නැත්තම් උසුළු විසුළු කාර්යයක් විදිහටමයි දකින්නේ එයි මෙහෙම දැකපු හොඳද නරකද මන් දන්නේ. ඉතින් මේ දකින්න දකින්න වෙලාවේ ඕනම ගියකට මට අනුකම්පා කරන්න පුළුවන් සංඝයාට බෑ. මොකද හේතුව ඒකට ප්‍රතිඥා දීලා තියෙනවා නොකරන්න එහෙමනම් කරපියා බැරනම් ඵලයව එහෙම තමයි මම කියන්නේ පස්සේ අන්තිමට ඕමිල්ලා අවුරුදු 8ක් යනකොට මම පැවිදි වෙන්න හිත ඇතුණා කියලා හිතන්නකො එතකොට මම ආශා කරපු කණ්ඩායම කොහොමද මෙච්චර සංඝයාට බැන බැන හිටපු එක්කනා දැන් Taman ඒ නරාවලට බයින්ද එහෙම නැත්නම් ඒ <clears throat> තත්ත්වයටපත් වෙන්න ගිය කියලා මම ඒ වෙලාව ඉච්චර ගමනේ මම කිව්වේ මට දැන් පේන්නේ සංඝයාත් මිනිස්සු වගේ සංඝයාත් මිනිස්සුයි ඊට පස්සේ මොකද්ද ගිහිකට අනුකම්පා කරනවා නම් ඒ වගේම කරන්න පුළුවන්. අපි යම් ආකාරයකට මේ විදිහට නම් බණ දාපු ගමන් අපි ඇත්තටම කොටු වෙනවා. නිසා සියලු සත්වයෝ සත්වය වශයෙන් දකින්න පුළුවන්. සියලු මිනිස්සුයෝ මිනිස්සු වශයෙන් දකින්න පුළුවන් නම් අපිට මේ තියෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන කොච්චරක් අයින් වෙනවද? එතකොට මනාප කට්ටියට අභිනන්දනය කරන එකයි, අමනාප කට්ටිය තෝරන බේරන එකයි අන්තිමට වෙන්නේ අපේ ලේපිච්චන එක විතරනේ. අපි කොච්චර කෙරුවත් ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ නිසා සියල්ලේ පවතින ආ වූ පොදු ලක්ෂණ. මිනිස්සු වශයෙන් දකින්න. පටවියාපෝ තේජෝ හතර කොයි පැත්තෙන් ආලවට්ටම් කරලා පෙන්නුවත් ඔය හතරම තමයි. ඒක නිසා පටවියාපෝ තේජෝ නොදකින්නවා කියනොනම් මං කියනවා කන්නඩ ටිකක් දාගන්න. හොඳට බලන්නේ කියලා ඇත්ත එක. ඒක එහෙම මොකද පොදු ලක්ෂණේ නොදක පොදු පෞද්ගලික ලක්ෂණ නොදක පොදු ලක්ෂණට යන්න බෑ. නිසා භාවනා කරන කෙනා පෞද්ගලික ලක්ෂණයට මුවපවුවගේ ඇස් දෙකෙන් බලනවා වගේ. අලුතෙන් ඇසරව බබෙක් බලනවා වගේ හැම දෙයක්ම දිහා බලන්න ඕනේ සම්පූර්ණ විවෘතකමකින්. දිලිසෙන දිදුලනකමකින්. නමුත් ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ තුල තියෙන ශක්ති ප්‍රමාණය පොදු ලක්ෂණ දක්නකොට තීර්ණ ප්‍රඥාවට එනවා. ඒ නිසා ඒ ඥාත පරිඥාව ඉදලා තීර්ණ පරිඥාවට යනකොට මේ පරිඤ්ඤය ඥානය කියන එක. වෙන්කොට දැන ගැනීම සහ වෙන්කොට දැනගත් සෑම දෙයක්ම ඇත්තා වූ සමගතිය. ඒක මේ බුරුමින්න ස්වාමීන් වහන්සේලා කියනෝට කියන්නේ අපි හරප්පට්ටිය දකිනකොට ඒ හරප්පට්ටිය දේශීය ගවයෝද අයශයද ජර්සිද ෆ්‍රීෂියන්ද කිලාරිද මොකද්ද කියලා ඒ කණ්ඩායමේ තියෙනවා විශේෂ ලකුණක්. නමුත් ඒ ලකුණ ඇතුලේ බැලුවොත් ඒ අයශයන් අරක් ඇතුලේවත් ඉන්නවා දෙන්නු ඉන්නවා ගොන්නු ඉන්නවා. නෑම්බියෝ ඉන්නවා නාම්බෝ ඉන්නවා පැටව් ඉන්නවා වදන්ටි ඉන්නුම් ඉන්නවා ඒ අතරත් වෙනස්කම් තියෙනවා. ඒ නිසා සියල්ලම හරක් කියපම් පොදු ලක්ෂණ වෙනවා. නමුත් ඒ හරක් අතර තියෙනවා එකාගෙන් එකා වෙන් කර ගන්න පුළුවන් ලක්ෂණ. අන්නේ දෙකම දන්නවනම් හරක් කර ගන්න. අපිට ඔක්කොම දැනගත්තට පස්සේ මේක හරක් කියන එක මතක නැති වුණොත් එහෙනම් කරන්න බෑ. ඒ නිසා මේ දෙක අතර දැනගැනීමේදී අපි sannivedana හොඳට ඍජු කර ගන්නවා. ඥාත පරිඥාවෙන් ඉඳලා තීර්ණ පරිඥාවට බැස ගන්නවා. අභිඤ්ඤය කියන්නේ මොකද්ද පරිඤ්ඤය මොකද්ද කියලා දැනගත්තට පස්සේ ඒ මනුස්සයාට පේනවා මේ දේවල් වලින් මාව නටවන ගතිය වෙනුවට මට තියෙන දේවල් විනිවිද දකින්න එක. විනිවිද දකින්නකොට පළවෙනි දැක්මට first impression කියනවා ඒකට අපි කියනවා පෞද්ගලික ලක්ෂණ. ඒකම නැවත නැවතත් මානසිකාරය යොදනකොට දක්ෂයා සතිය තුලින් සමාධිය තුලින් මේ මට වැටහෙන්නේ තද ගතියෙන්ද කුණුසුම් ගතියකින්ද මම මේ කතා කරන්නේ රූප ධර්ම ගැන. අන්නේ ගැළපෙන ලකුණ අනුව නැත්නම් ධාතු මනස්කාර දැම්මයි කියලා කියන්නේ ඒ පොදු ලකුණ දැනගන්න තියෙන හොඳම අත්තල තමයි. එචා භාවනා කරන්නේ නෝට කන රිදුනා, බඩ රිදුනා, නහය රිදුනා, අර කැක්කුම මේ කැක්කුම කියන විනෝඩ වැටෙන්නේ මොකද්ද කියලා බලනවනේ. වැగిරෙන ගතියේද, තද ගතියද, උණුසුම් ගතියද කිව්වොත් ඒ රෝගයක් සහ කායික ඉන්ද්‍රියන් සම්බන්ධතාවය අයින් වෙලා කිපිච්ච ධාතුව මොකද්ද කියලා බලාගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ අනික් ධාතු තව කිපිලා නැති නිසා සන්තෝෂයෙන් එකයි කිපිලා තියෙනවා. හතරම කිපුණා නම් මැරෙනවා. තව තුන් දිනේ සංසිඳිලා. ඒ ගැන ලොකුවට සතුට වෙන්න පුළුවන්. එක ධාතුවක් කිපිච්ච බව දන්නවා. මේ හතර දිනාම කිපුණොත් කොහොමද? ආශිෂෝපම සූත්‍රයේදී බුදුහාමතුරු දේශනා කරනවා මේ හතර දිනාම කිපුණොත් ඔයතර කාල කාණ්ඩදීදී බොණ්ඩදීදී නාව නාව තියාගෙන ඉතු හතර දෙනා කිසිම නැහැ හතුරෙක් හතුරෙකුට විශ්ින් කරන්න තියෙන දේ කරනවා. ඉතින් අපි අර ඒ පුංචි කතාවක් තියෙන ඉස්සර කාලේ කපු කපඩාවක් රකින්න හතර දිනක් ඉඳලා තියෙනවා. ඉතින් කපු කපඩාවේ හරියට ඉඳලා තියෙනවා මේ මීයෝ. එක කපටයක් හරි තිබුණොත් එමේ මීයා කපාගෙන බයිනවල කපු ඇටෙදී කපු තේරම අහක දාන්න වෙනවා. ඉතින් මේ මිනිස්සු හතර ගා නඩේ හොයනවලු උත්තරේම. ඊට පස්සේ කලු මනසේ ඥාව්වෙක් ගෙනත් තියාපන් කියලා. බලලි. අම්මලු බල්ලා ගිනාවේ ඒතුළු කපු කපඩාව එක මීයක් අත්තා. ඉතින් මේ මිනිස්සුට හරි සන්තෝසයි. ඉතින් ඒ නිසා හතර දෙනා කවලු අපි මේ බල්ලට හතර දෙනාට එකවර සලකන්න බෑනේ. කකුල් හතර බාරගෙන එක එකනා කකුලට කකුලට සලකමු කියලා. ඒකෙන් මේකට හොඳට නාවනවා කවුණ ඇති මූ තරවට හැදිලා දවසක් ලිබ්බොක්කේ බුදියන් ඉන්න වෙලාවේදී නෑ මොකද කකුල කට්ටක් ඇහිලා තියෙනවා ඒක හම්බෙච්ච එක නා විශේෂයෙන් දුවන කියලා පහකටයක් ගෙනල්ලා ඒක මේ ගිතෙලුලින් හදලා අරකට පිළියම් කරලා ඉන්න වෙලාවේ අරක ලිබ්බොක්කේ බුදියන් කියලා පාංගරේට ගිහින් අරන් තියෙනවා දුවගෙන ඇවිල්ලා අර මනුස්සයා හොයනකොටම අර දුවන කියලා තියෙන කපු කපටාට සේරම ගිනි ගත්තා ඇඟිනි ගත්තාම වස අවුලයි අර තුන් දෙනාම එකතු වෙලා කකුල සවුත් වෙච්ච මනසට නඩුවක් දාලා තියෙනවා. ඉතින් නඩුකාරයා කතා කරන මොකද කාරණා? ඊට පස්සේ කිව්වලු මේ බලන කකුල් හතර අපි බාන් කරන මෙච්චර වටන මෙයා මෙයා මේ පොඩි ගොඩේ වෙතකමක් කරා. පාංකඩ ගිනි ගත්තා. කපු මේකම ගිනියා මෙයාගේ වැරදි. ඒකළු එක දිව්වේ ඊතුරු කකුල් තුනෙන්නේ. ඒ නිසා උඹලා තුන් දෙනා මේ මිනිහට වන්දි කියපන් කිව්වා. හොඳ කකුල් තුනේ දුවපින්ද තමයි කපු මේ මේ ලිපගාව ඉඳලා කපු කපඩාට ගියේ. ඒ නිසා අනික් ඔය පැටලිච්ච ධාතුව දරාගෙන ඉන්නේ අනික ඔය හොඳ ධාතු හතර. ඒක හොඳයි කියන නිසා තමයි අරකට ලෙඩයි කියන්නේ. හතරම ආශිවිසෝපම. විශේෂයිත නයි හතර දෙනෙක් කියලා හිතනවනම් කද්දාකවත් ලෙඩ සනීපුණයි කියලා කියන්නේ. එහෙම චිත්තක්ෂණයකට හරි කවුරු හරි හිතනවා ලෙඩ සනීපයි කියලා බුදුහාම කියන උම්මත්තකෙක් කර වෙන කාටද කියන්න පුළුවන් කියලා. ධාතු හතරම ලෙඩු. එකක් කිපිච්චාම මෙච්චර නටනවා. ඒ පොඩ්ඩක් කැපිලා අපි ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එහෙම නැත්නම් ඒ සමශීතෝෂ්ණ පත්‍රයෙන් පොඩ්ඩ පැනපු ගමන් අපි දඟලන දැඟලිල්ල බලනකොට රූප ධර්ම වලට වැඩිය දඟලන නාම ධර්ම. ඒක දවසක් රහතන් වහන්සේ නමකට නයික් ගහලා තියෙනවා පොළඟෙක් ගහලා. ඉතින් භාවනා කරනකොට දැන් මේක හොඳටම කිපෙනවා. එයා දන්නවා තව සල්ව මොහොතකින් මරනවා ඊට පස්සේ ගෝලින්ද කතා කරලා කිව්වලු මේක මෙතන තියන්න එපා තව එළියෙන් තියාපන් තව ටිකකින් මේ හතර මහා ධාතු වෙන් වෙනවා කිව්වා. එච්චරයි. අනේ මට මේ එක නැට දෙහිගිරි තුනක් හොයන වරෙන් ගිතෙල් කෙනෙක් මොකක්වත් නැව මැරෙනවා. ඉතින් ඒක දකින්න බෑ. ඒ දේවල් වල තියෙන පොදු ලකුණ දකින්න නැතුව. ඉතින් ඒ නිසා ඉස්සලා දකින්න ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරනවා. ඉස්සලා දකින්න වම් කකුලෙන් දකුණු කකුල වෙන් කරනවා. ඉස්සලා දකින්න හිටගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද කියලා හැම රෝග ලක්ෂණයක්ම විතර බලනවනම් ශරීරයට කයට මමයි කියා ගන්න නැතුව හැම දෙයක්ම පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණේවත් කියා ගන්න තරම් භාෂාව හදාගත්තොත් යෝගාවචරයේ කුණ දෙකට කියන ආර්ය විවහාරය කියලා. ඒ කියලා කියන්නේ ඔක්කොමල ධාතු ලක්ෂණ කතා කරන කෙනෙක් නෙමෙයි. අපිට ගැලවෙන්න ඕන නම් එකයි කතා කරන්නේ. මට වැగిරෙන ගතිය වැඩි වෙලා. මට උණුසුම් ගතිය වැඩි වෙලා. ඉතින් එහෙම තමයි. ඒක මම කියාගන්නේ මගේ තකතිරුකම තමයි පෘථිවියේ තියෙන වායෝ තේජෝ ආපෝ ධාතු හතරම ධාතු මොකටද බාරගන්නේ. බාරගත්තොත් සලකපන් සලකව කකුල පිච්චෙනවා කකුල පිච්ච එක අනිත් තුන් දෙනා ගිහිල්ලා කපු කපඩාවට ගෙනිනවා. ඊට පස්සේ ගිනි ගන්න. ඊට පස්සේ නඩු. ආ මේ විදි දර්ශන බල ජීවිතය කියන්නේ මහ විහිළුවක්. ජීවිතය කියන්නේ මහ හීනයක්. ඒ හීනෙට මේ අනික් කටියත් වගලගෙන අපිත් අහුවෙලා කටයුතු කරන්නේ. ඒකේ තියෙන මේ පරිඤ්ඤය ඥාන අභිඥා නැති නිසා. ඉතින් මේක තේරෙන්නේ නැනව බනහපු නැති කෙනාට, මේ ගැලවෙන්න ඕන කමක් නැති කෙනාට, ආර්යනාංශ දැකම නැති කෙනාට, සත්පුරුෂයා දැකම නැති කෙනාට. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්යනාංශලා දැකලා හෝ වේවා, ආර්ය ධර්මයේ අහලා හෝ වේවා, සත්පුරුෂයන් දැකලා හෝ වේවා, සත්පුරු ධර්මයේ හැසිරනා හෝ වේවා, අපි තියෙන ඇබ්බැහියක තරම. අපි කොච්චර කැමති වුණත් මේ පොදු ලක්ෂණ දකින්ද අපි මමයා මම ආයේ වංචනික ධර්ම හැම වෙලාවෙම පෞද්ගලික ලක්ෂණ දකිනවා. ඒත් කමක් නැහැ. ඒක මම දැන් මෙතන. අතීතනාගත නොවේන. ඉතින් ඒකට ඒ යෝගාවචරයට තියෙන ගතිය කියන සීක හැසිරෙන්නා කියලා. ඉතින් අපි හැසිරෙන්නම් වශයෙන් මේවා මතු කරගන්න එක්කෙනෙකුට එක්කෙනෙක් කොනහඬවක්වත් පහත් කළ කතා කරනවා නෙවෙයි. මේ විදිහට අපි අපි අපේ පිළිබිඹු අනුන්ගේ දර්ශනීය දර්ශනීය ආදාසය තුලින් නොදැක්කොත් අපි බොහොම සන්තෝෂෙන් ජීවත් වෙයි හරි කියලා. නමුත් කිසිම හරියක් නැහැ ප්‍රමාදයක් තියෙන. ඒ නිසා අපි ශක්ති ප්‍රමාණේ යෝගාවචරය උනේ යෝගාචර මධ්‍යස්ථානට ආවේ මේ පරියංග සක්මන් වශයෙන් භාවනා කරන්නේ ඉතින්දා වැඩ කරන සත්‍යයෙන් ඉන්නේ මේ එනේන ලකුණ ඒ ඒ තන කොටු කරලා ගත්තොත් ඒ එකකට ඔක්ක කොන්ද පාන්නේ ඒවා නොදක ඝන වුණොත් එක දිගට චිත්තක්ෂණ ගියොත් එතන සංඥාවල් ඇවිල්ලා අපි වැටෙනවා ඉතින් ඒක තමයි ਸਰවඥයන් කියන්නේ වැටෙන්නේ නැතුව බෑ වැටෙද්දි වැටෙන බව දැනගෙන සංඥාවල් සංඥාවල් වශයෙන් දැනගන්න නම් ඒ මේ මඤ්ඤණා තත්වයක ඉඳලා අභිඤ්ඤය තත්වයට එන්න ඕන නිසා විචිත්‍රම චරිතය තමයි මේ මඤ්ඤණා කරන අසුතවත් පුදුජනත් නෙවෙයි රහතන් වහන්සේත් නෙවෙයි. ඒ දෙකොල්ලගෙම ගන්න දැන් ඒගොල්ලෝ සීකල වෙච්ච දේවල්. මේ භාවනා කරන මාස තමයි විචිත්‍රම මනුස්සක. නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන මේ පෙරලිය තමයි ජීවිතේ සංසාරේ ඉතාමත් බලස්සන නිසා සන්තෝෂෙන් ජීවත් හැම දෙයක්ම විනිවිද දකින්න. ඥාත පරිඥාවෙන් නෙවෙයි තීර්ණ පරිඥාට එළඹෙනතාවට ගත වුණොත් කවුද සත්පුරුෂයා කවුද ආර්යයන් වහන්සේ කියලා තේරුම් ගන්න පුළුවන්. කොයි චිත්තක්ෂණේද අපි ආර්යයන් ධර්මයට අනුග්‍රහ කරේ කොයි චිත්තක්ෂණේද අපි ඒ පෘථග්ජන අසුතවත් අනුග්‍රහ කරේ කියලා දැනගත්තොත් ඒක ඥාත පරිඥාවක් ඒකත් අභිඥා ඥානයක් ඒකත් පරිඥා ඥානයක්. ඉතින් ඒකෙන් තමයි කෙනෙක් මේ භාවනා කරන කාලෙදීම දේවල් වලින් විනිර්මුක්ත වෙලා ස්වාධීන වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙන නිසා මම මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා අපි බලාපොරොත්තු වෙමු. ඊතුරු සංකල්ප දිගෙත් ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත් කරමින් මේ එක එකකින් අපි ඒ මඤ්ඤණා සංඥා ගන්න හැටිත් අභිඥා ගන්න හැටිත් පරිඥා ගන්න හැටිත් ඒක එක්කෙනෙක්වත් දන්නේ නැති දේවල්. මට තියෙනවා මතු කරවලා නැවතත් ඒ පණ ගන්නලා දෙන එකයි. ඉතින් මම හිතනවා මේ කාලේ ඇතිවෙච්ච මතු වෙච්ච ඒ පුද්ගලයේ මේ මූලධර්ම සහ අධ්‍යක්ීම් ඥාන සියලු දෙනාටම හේතු වාසනා වේවා. එසේ වීමෙන් තම තමන් කරගෙන යන වැඩ භාවනා කටයුතු තව තවත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා අවසරයි ස්වාමීන් මාන්දරණ අර පහයට දුන්න ආවාදේ දේවනේ හිතේ හිත මත ඒකයි ධාතු මෙනේ කිරීමයි මොනිට සම්බන්ධ මුත මුතේ මුත මත්තන් කියලා එකක් කියනවනේ ඒකෙදි දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් දිත්තේ කියලා කියන්නේ ඇහැ ඇහැ සහ රූප. ඒකෙන් වර්ණ රූපේ කියන. සුති කියලා කියන්නේ කන සහ ඡද්ද. මුති කියලා කියන්නේ නාසය දිව කය කියන තුනට ගැදෙන හැපි. උකර මුත කියලා කියනවා. ඉතින් ඒ දික්ඨිය නැත්නම් දෘෂ්ටිය සහ වර්ණ රූප හරීම ට්‍රිකි. හරීම යහුසුළු. ඒ නිසා ආධුනිකයට අල්ලන්න අමාරුයි. ඊගාට සුතේ අමාරුයි. ලේසි මේක තමයි මේ අත ගැටෙනකොට තියෙන ස්පර්ශය. ඒක තමයි මුතේට වැටෙන ඒක නහය දිවටත් තියෙනවා කය තමයි මෙතනින් ගන්න. විඤ්ඤාත විඤ්ඤාත මතන් කියලා කියන්නේ නාම ධර්ම නාම ධර්ම. ඒසා රූප ධර්ම වල ගොරෝසුම මණ්ඩිම කොටස් තමයි මේ ආස්වාද කරනකොට දැනෙන දැනෙන්නේ. ප්‍රසවාස කරන දැන දැනෙනවා. අත ගන්නකොට යනකොට එනකොට පය තිනකොට තියෙන එක. ඉතින් ඒකෙදි ඒක දකිනකොට මම ඉන්න මේකයි කියලා දන්නවනම් අභිඤ්ඤය. ඉන් එහාට මේක උනා හොඳයි නරකයි තරංග හැල්ල මොකක්වත් නැහැ. ඊගා චිත්තක්ෂණ ක්ලාස් එකයි තියෙන්නේ. පරිඤ්ඤය කියන එක මේ වෙන්කොල්ල දැනගෙන ඉවරලා ඒක විනිවිද දකින්න එක එකම දේ නැවත නැවත දකින්නකොට සිද්ධ වෙන දෙයක්. ඒක අපි කල යුත්තක් නෙවෙයි. පොදු ලක්ෂණ දකින්න එක වෙනවා. එන්නේ එන දේ පෞද්ගලික ලක්ෂණ දකින්න එක තමයි යෝගාවචරය වෙහෙස නොබල කරන්නේ. හරියට මේ පොතක් බඳින්න ඒ හැම කොලේම අරගෙන පිටු අංක බලලා නමලා නමලා නමලා නමලා කෝටි ගණක් හරි ගමන්නේ වෙන් කළ කියන්නේ. කියලා මේක එක පොතක්, මේක එක පොතක්, මේක එක පොතක් කියලා බයින්ඩරට දෙන්න. මේ ළමන කෙනා නෑ වෙහෙසක් ගන්නෑ. කොච්චර ලොකු පොතක් වුණත් මැෂින් එකක් තියෙනවා. ඒ කොළනමන කෙනා හරියට කොළ සෙට් එක බයින්ඩරයක් හදලා ඒ වගේ එකක් යනවා. ඒ නිසා හැම මන්ත් වෙනවත් වෙන හැම චිත්තක්ෂණයක මොතේ කියලා කියන්නේ මේ නහයක් ඉවත් හයක් සම්බන්ධ වෙලා තියෙන ගණිතය. ඒක තමයි කායන පසනාව කියන්නේ. කායන පසනාව ඇත්තම කාය තමයි ප්‍රධාන වශයෙන් වැටෙන්නේ. වේදනාන පසනාව කරනකොට නම් ධර්ම වලට වෙනවා. කායන පසනාවේ කන දිව නාසය කය කියන ඕඩර් එකට තියෙන්නේ ඇහැ අල්ලන්න මම අරදේ ඊගාට නාය ඊගාට දිව ඊගාට ඊගාට නාය දිව කය තමයි කියනවා කිනීරයක තියලා කුඩු ගෙඩිකෙන් ගහනවා වගේ තේරෙනවා කියනවා කයේ ස්පර්ශය ඒ නිසා කයන පස්නාව තමයි සමහරවිට දැන් ඇත්තටම වර්තමාන කාලේ වේදනාන පස්නාව ඉස්සර කරන්නේ භාවනා කරනවා චිත්තාන පස්නාව ඉස්සර කරන භාවනා තියෙන්නේ ඒගොල්ලෝ කියනවා අපි මොන්ටිසෝලෝ ගන්න අපි ඉහළ පන්තියෙන් පටන් ගන්නවා ඒ සමාරු කැමති ඉතින් ප්‍රශ්න නැහැ. හොඳට ගියාත්මන පුරුදු කරපු කෙනෙකුට නම් හොඳයි. ඒ වුණත් හොඳම ක්‍රමය තමයි 1 2 3 4 කරන්නේ. දැනගත්තත් කමන්නේ කායන ප්‍රශ්නයක් පටන්. ඉතින් මේ මේ මේ කතාව අපි මේ කියන ශේෂ්ත්‍රය තනි කරන් බලපාන විපස්සනා. සමතේ තියෙන එකක් නෙමෙයි සමතේදී සමාධියනේ මේ කතා කරන්නේ ඥාන ගැන. අභිඤ්ඤේ ඥාන, පරිඤ්ඤේ ඥාන පොදු ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ වගේ කියන ඒවා අපි ඇත්තටම විශ්වාන්තරව දානගෙන තියෙනවා. හැබැයි ඒවා බාහිරයි. එච්චරයි වෙනස. දැන් මේ කරන්නේ අස්පනා අපිට වෙනද. ඒකයි විපස්සනා කියන්නේ ඉන්සයිට් කියලා කියන්නේ අනිත් අවුට්සයිඩ්. ඒ ඇති මිනිස්සයා ගොඩක් ඉස්සරහට ගියා. යන කාලේ නම් ප්‍රේමයක් තිබුණා. දැන් දන්නව නම් නැත්තරයි. හැම විශේෂයෙන්ම ලෝකය නන්නත්තර. බුදුරජාණන් ශ්‍රීමේක මේ තමන් තුළ මෙතන දැන් සිද්ධ වෙන දේ දාන්න. එහෙනම් ඒ හිතේ රාගෙ තියෙන්න බෑ. රාගෙ තියෙන්න බෑ කියලා කියන්නේ ඒ හුස්ම ගන්නකොට ඇති වෙන පටවියාපෝ තීජු ගුණ වලට ආස කරන්න බෑ. ආසාවක් ඉන්නේ නෑ. ද්වේෂ කරන්න දෙන්න. මේ ආශාද ප්‍රසාද කියලා මොහේකුත් නෑ. චින්තා විඥානාපකන්ත ඔක්කොම කලවම් කරලා කොහේ ඉන්නවද කල්පනා කරනවද හිතලුවද්ද කියලා අවුල නිසා අර දිත්තේ දිත්ත මතන් කියලා කියන චින්තාමේ කපාරේ. ඊට ඒ ඒ දේ ඒ දේ වෙන් කරගෙන දැන් ඔය දිලුම් ගෙඩියක් කඩලා බලන්න පැක්කලා තියෙන හැටියට කවදාකවත් එක ඇටයක් අනික් ඇටයක් එක පටලවිලා නැහැ. නිකරම කේස් වල්ලක් ගත්තත් හරියට කේස් කෙනෙක් කේස් ගන්න වෙන් වෙලා තියෙනවා. වල්ල වෙනම කතාවක්. ඒකට ඒ වගේ ටෙලිවිෂන් එකේ ගත්තොත් ඩොට්ස් වටන වෙලා බලන්න කිසිම ඩොට් එකක් තව එකක් නැහැ. ඒක අනිවාර්යයෙන් මේක පරිඥා කරන්න. වෙන් කළා දැනගන්න පුළුවන්. නමුත් හැම ඩොට් එකක්ම එනවා එනවා. එනවා යනවා. ඒ පොතු ලකුණු. නිසා ඩොට්ස් බලලා ඒකේ තියෙන පොදු ලක්ෂණ දකින්නවා කියන්නේ ඉතින් අර ටෙලිවිෂන් එකේ තීම එක මේ ඩ්‍රාමා එකේ තීම එක පේන්න බෑ. නාටකම පේනවනම් මේක පේන්නේ. මේක පේනවනම් නාටකම පේන්නේ. ඒ තරමටම මේ මේ රහතන්වහන්සේ උඩ ඉඳලා පල්ලෙහාට බලනකොටත් පල්ලෙහාට ඉඳලා උඩ බලනකොටත් මේ දෘෂ්ටි කෝණ දෙක එකම දෙයි. ඒ දෙකම බලන්න පුළුවන්. ඒ බලන කෙනා තමයි ශේක මට්ටමේ ඉන්නේ. වේලාවක උඩ ඉඳලා පල්ලෙහාට බලන. අනිත්‍යත්වය දකින. වෙලාවක ඒකේ ඥාන රූප පිළිම පේනවා. සුඛාත්මයක්ද සුඛාත් නාටකමත් මේ කියන්නේ දුක්ඛාන්තයක්ද කියලා තේමාවක් තියෙනවා. මේ දෙකේ පටලවෙන එක තමයි විචිත්‍ර වෙලාව. බාහිර දුන්නේ අන්න ඒ වගේ එකක්. ඒක දැයින කෙටි අවවාදයක් gist of the meaning කියලා වගේ. විතක්ක ਵਿਚාර තියෙන යොමු කරනවා. දැන් මේ ඔක්කොම ඉන්නේ මට මෙයාටම මෙයාත් එක්කයි මම කතා කරන්නේ. මෙයාට මගේ හිත යොමු කරන්න මේ විතක්කේ ඒක නංගනවා. ඊට පස්සේ ඒ මනියා මෙයාගේ වෙන් කළ විහිම විචාරේ මට කියනවා. එයා ගිහියේ අදුරු කරන මේ ආරම්භ කරන මෙයාත් ආරම්භ කරන මෙයාත් ආරම්භ කරන කියලා මම දන්නවා මෙයා. විචාරේ මම කියනවා මේ කට්ටිය මෙයා වෙන් කරලා පෙන්නනවා. ඒක ඇත්තටම හිතේ සිදුවෙන දෙයක්. නමුත් අපි මග අරලා ඉස්මතු පන්නලා පන්නලා කියන පස්සේ සතිය නැතිකම නිසා විතක්කේ තමයි මානසිකාරිකය. විතක්කේ තමයි සම්මා සංකප්පය. හරියට දෙයකට මේ දේවල් තියේදී එකට යොමු කරනවා. ඒකට කියන්නේ මේ කණ්ඩායම් ෆොටෝ ඉන්න තැන්වල අපි දින අපේ මාමත් තියෙනවා. ඒකට ස්ටාෆ් එක ඔක්කොම මේ ෆොටෝ එකේ ඉන්න මාම විතරයි මම බලන්නේ. තුන්වෙනි පෙළිය දෙවෙනියට ඉන්නේ මම. ඒක විතරක් බලනවා. ඒ ෆොටෝ එක බැලුවට මගේ විතක්කේ යොමු වෙලා තියෙන්නේ හරියට ඒ පුද්දලයා. ඒක තමයි විචාර. ඊට පස්සේ විචාර බුද්ධිය කියනවා මේ ඔක්කොම ඉන්න පිරිමි. මේ ඔක්කොම එක ඉස්කෝලේක ස්ටාෆ් එකක්. එනතම මේගොල්ලෝ ඉන්නේ ගොඩනැගිල්ලට සාපේක්ෂව මේගොල්ලෝ ගහකට සාපේක්ෂව සාමාන්‍ය විචාර බුද්ධියකුත් තියෙනවා. ඉතින් ඒ දෙක නැතුව බෑ කියන එක. සාමාන්‍ය ඒක තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. අභිඤ්ඤේ පරිඤ්ඤේ වෙන් කරගන්න විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ෆන්ක්ෂන් එක විතක්ක විතරේ කෘත්‍ය දැනගෙන යනවා. මනසිකාරය කියන්නේ ඒකට බාහනාදී මෙනෙහි කරනවා කියන්නේ ආස්වාසිය ආස්වාසිය මෙනෙහි කරනවා ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරනවා කියන්නේ මෙන්න මේ ඥානයකට ඉඩ ආරම්භ දෙනවා යොමුවක් කරන් දෙනවා ඕන නැත්තම් ඔය තොගේට ගන්න මම හුස්ම ගත්ත බාහන කර අවුරුදු 15ක් ඉස්සර කර මොනවද දන්නේ මම එහෙම බලලා නැහැ මම දන්නේ නැහැ ඉති වැඩක් නැහැ කොච්චර මැනික ඉල්ලම කොට ගත්තත් මැනික කනවා ඉල්ලන් කොට ගන්න දන්නවා මහන්සි වෙලා තියෙනවා. වැඩක් වෙලා නැහැ. ඒ නිසා අපි අත්දකින්නවා නම් විපස්සනා වශයෙන් අත්දැකිය හැක්කක් විපස්සනා අරමුණට ගන්න කද්දාක සංකල්පයදී. ඒකේ අත්දැක්කේ මොකද්ද? ඒක ඒ වගේ මීගා චිත්තක්ෂණේ එකට 100 100ක් ලෑස්ති වුණාට මේක 100 100 රස විඳලා තියෙනවා. දැකගෙන තියෙනවා. ආන්නේ මේ තෝරලා බේරලා යන්න පටන් ගත්තොත් වැඩි කල් කරන්නේ. කරුගාන් ටක් ගාලා දෙනවා මේක ඇත්තටම මොලේට ගන්නේ මෙමරි එකට යන්නේ චිප් වශයෙන්. චිප් එකට යන්නේ එක්ක පොසිටිව් එක නෙගටිව් එක යස් එක්ක නෝ ආනේ චිප් එක වෙන්කල අඳුර ගන්න පුළුවන් ගැතිය තියෙන එකම සතා මනසයි ඉතින් අපි දැන් හිත තොගේට කන්න ගත්තාම කොච්චර කෙරුවක් රාත්තල් ගන්නද මඩ නම් කාලා තියෙනවා මේක නෑ කාපු රාත්තල් ගන්න කියේ මඩ තමයි කන්නේ දැන් මෙච්චර අන්තට්ටු හත අටක් බඩේ මෙච්චරක් කාලා තියෙනවා කියලා දන්නේ ඒ උගදෙන් කියනවා ඒක නරක වැඩක් කියලා මොකද කන රාත්තල් ගන්න දන්නේ කන්නේ කොහොමදත් මඩ නම් මම කියන්නේ රාත්තල් ගන්න දන්නේ. විමා විචාර බුද්ධියෙන් කරන රාත්තල් ගන්න කියන එක. අවසරසන්නත් මේ සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවේ දකුණු කකුල පොළවේ වදිනකොට ගැටීම් වගේම සද්ද උද්දක් ගන්නවා. වම තබනකොට ඒ විදිහට තියෙනවා. දැන් ඒකේදී අර ගැටීමයි සද්දේ දෙකක් ඒ කියන්නේ ගැටිලා ඉච්ච වෙලාවක් යන්නේ නැහැ සද්දෙන් එන්න. නැහැ දෙකම ඇත්ත වශයෙන් සිදුවෙන දෙයක් නැත්නම් ඇත්ත වශයෙන්ම අස්පන අපිට සිදුවෙන දා දෙකම එකයි. දෙකම හොඳටම කියනවා දැන් ඉන්නම සක්මනේ. හිතනවා නෙවෙයි, වේදනාවක නෙවෙයි, කායික අමාරු වේදනාවක් නෙවෙයි, සද්දක නෙවෙයි. මම ඉන්නේ සක්මනේ. මේ සක්මනේ ඉනකොට මට මේ ස්පර්ශයත් වැටෙනවා. ඒකේ චර්චර සද්දෙත් නැහැ. පපඩම් වල ඇවිදිනා වගේ. ඒ දෙකම ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් අස්පනා අපිට සිදුවෙන්නේ දෙකක් නෙවෙයි දහසක් තියෙන. අඩු ගන්න කියන්නේ එකක්වත් පටන් අරගන්න බලන්න. එතකොට දෙක වෙයි, තුන වෙයි, හතර වෙයි. jigට විනිවිදගෙන විනිවිදගෙන යන්න බලන්න. එතකොට මේ සක්මන සඳහා සක්මන් නොකරුවත් අපි හදිසියට පරි දුවනවයි කියලා කියනවා. දුවනකොට උනත් අපිට තේරෙනවා අර වැඩපිළිවෙලට මානසිකාර්ය විස්තර වශයෙන් නැති වුණාට මේ අත්දැකීමක් තියෙනවා. කොහේ හරි මේක මෙමරි එක කලෙක්ට් කරනවා. නැත්නම් මේ වීඩියෝ ක්ලිප් එක ෆිල්ම් වෙනවා. අපි හංගන්න හැදුවට මම කෙරුවේ නෑ ආරේ මේ කෙරුවට ප්‍රතිසාක්ෂි කරන වෙලා තින්නේ අපි කරන්නේ ඒකට එහෙමම 100ක් ඡන්ද දීලා වෙන අත්දැකීමම පෞද්ගලික වශයෙන් බලනවා පෞද්ගලික බොහෝ දකින්නකොට ඒකෙන් නිස්සාර වෙලා හරහා ගිහිල්ලා වෙනවා මේ හැම දෙෙම උඩ දමමින් තියෙන්නේ හැම දෙෙම චංචල වෙමින් තියෙන්නේ හැම දෙෙම කම්පන වෙමින් තියෙන්නේ එක ආකාරයක නේ පෙරලෙන විපරිණාමයටපත් වෙනවා සැලෙනවා ඒ වගේම කවදාකවත් එක දෙයකට මේක අඩු කරන්න බෑ රිත්තක්මයි. සමූහයක්මයි. රාශියක්මයි. අපේ තියෙන තකතිරකම උගන්වන්නේ අපිට එකට අඩු කරන්න හදනවා. අඩු කරපුවම අපිට. මේ කොහොමද කරෙත්තක් තියෙන්නේ. මොකද ගණනයත් ඒ නිසා විනිශ්චය කරන්න විනිශ්චය කරන්න එකට අඩු කරන්න. අඩු කරපුවම බොහෝ දේ අමතක කිරීමට සාප ලබනවා. ඊගා පැතිකඩ වෙනස් වෙයි, ඊගා පැතිකඩ වෙනස් වෙයි. එනේන පැතිකඩට විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. අපි නඩු කියනකොට ගහපා දෙනකොට එකට අඩු කරන්න නේ උදංගලන්නේ. ඒක නැති කරුවොත් හරියයි කියලා හිතනවා. සමහරට ඒක ප්‍රධාන දේ වෙන්න පුළුවන්. සමහරට ඒක ප්‍රධාන දේත් නෙවෙයි. ඉතින් අපි ප්‍රශ්නේ මගහරිනවා. මේක සමූහයක් බව සමූහයක් කෙනෙක් කියන්නේ රාශියක් වශයෙන් දකින්න. ඝන සංඥාව නෙවෙයි රාශි සංඥාවෙන් බැලුවොත් අපි විවිධසන්න පුළුවන්. ඊගා රාශියේදී මොනවා වේදන අපත්තමානස කියන්නේ ඒකයි. මේ විනිශ්චයකට එන්නේ නැහැ. ඊගා එකක් බලමුකෝ. ඊගා එකක් බලමු ඊගා එකක් බලමුකෝ කියලා බලන්න බලන්න ඉන්න ඉන්න තපස වැඩෙනවා ඉවසන ගතිය වැඩෙනවා සැලෙන්නේ නැති ගතිය සක්මනේදී පටන් අරගත්තත් සක්මනේ පටන් අරගෙන පතුලෙන් පටන් අරගත්තට දෙවට බලුවා මුළු කය පුරාම විහිදෙන අත්දැකීමකට යනවා සක්මනේ කියපස්සේ ඉදින්දා විදින කොටත් ඒක තියෙනවා පරියන්කේ ඉන්න කොටත් තියෙනවා ඉතින් ඒක පේනවා පරිේශනාගාරයෙන් පිට යන්නේ අපි කොයි වෙලාවෙ අපි ඉන්නේ පරිේශනාකාරයයි. දුක කරදරක හිටියත්, ලෙඩක දුක හිටියත් ඒකේ තියෙන මනුස්සකම, ඒකේ තියෙන ක්ෂණ සම්පත්තිය, ඒකේ තියෙන මේක මට කාටවත් මගේ මේ මේක මේකේ මම හොරකම් මේක මගේ හොරකම් කරන්න බෑ කියන ගතිය තියෙනවනම් පුංචි දේවල් තුන කොට රස ගන්න. අත්‍යවශ්‍ය දේ තියෙනවා අපි ගන්න. ධර්මනා සේවනයේ අවස්ථාවේ කියන පංචම කියන වචනය ස්වාමීන් වහන්සේගේ පිටුව. දැන් ඊ කියන්නේ ක්ලේශද? ප්‍රපංච කෙලස් වෙන්න පුළුවන්. කෙලස් දුච්චරිත වෙන්න පුළුවන්. ඒ මට්ටම් ඒ ප්‍රපංච ධර්ම කියන්නේ මේ වාග් බහුල්‍ය වාචාලකම කියලා කියන්නේ. එකක් කියන්න ඕනකොට ඒ කෙලින්ම කිය යුත්තේ නෙමෙයි කියන්නේ වටේ වටේ වටේ වටේ කරපු අතිශෝක්තිය දානවා බොරුවගේ මල්ලි පාවිච්චි කරනවා ඒවට කියන ප්‍රපංච කරනවා නැත්තම් මෙතෙල්ල කෙලිම දානසාලට යනකොට මෙහෙන් ගිහලා 16 කට ඉඳ ගිහිල්ලා පස්සේ 25ට ගිහිල්ලා 13ටත් ගිහිල්ලා 15ටත් ගිහිල්ලා ඒ පැත්තෙන් 17 දිහා ගිහිල්ලා ඒත් එනවා දානසාල. හැබැයි වල්ලාසියෝ තමයි. මේ කෙලින් පාර දිනවා. ඒක කෙරෙන්නේ නැහැ. ඒක අපි ක්‍රියාවලත් නැහැ, වචනවලත් නැහැ. මේ අහවල හම්බෙලා මෙන්න මේක මම කියන්න ඕන කියන එක දන්නේ නැහැ. මේක ඇත්තටම ධර්මයේ පෙන්වන අධර්මයි. ධර්මයේ පෙන්න අධර්මයේ සරුවඥාන්සලා අතර එච්චර වාග් බහුල්‍යයක් නැහැ. කතාව කිව්වේ කන්නන ගන්නේ නැත්තම් නිකන් ඇත්තටම බලලයි කියන්නේ මේක කලේ උඩින් නම් උතල හරවලාද පල්ලයට හරවලාද කියලා. උඩට නමට පල්ලයට නම් කලවලට වතුවක් කරන්නේ නැහැ. අපේ තියෙන්නේ ඒක කියන්න ඕනක විවිධ පැති වලින් කියමින් ඒ මනුස්සයා කලේ මොනින්ද මගෙන ඉන්නේ? අපි කියනවා. අපි ගහපා දෙනවා පරුස වචන කියනවා කේලම් වචන කියනවා බොරු වචන කියන තින් ඒක නිකන් ශක්තිනාස්තියක් වටවලල්ලේ යෑමක් ඒකමයි වටේ කියලා. කියන්නේ ඒකමයි සංසාර වටේ කියන්නේ. ඒ කියන්නේ අපි අභිඥා පරිඥා නැති වෙලා හැම වෙලාවෙම අපි ඉන්නේ ප්‍රපංචක තමයි. මඤ්ඤණාව තමයි. අභිඥා පරිඥා තියෙනවනම් මඤ්ඤණා නැහැ. කිලිම ඩීල් කරන සබ්ජෙක්ට් එකක් තියෙනවා. පෙර කවුරුත් ඕනේ අබ්ඩේට් එක 100 100ක් ප්‍රත්‍යක්ෂයි. කවුරුත් ඉන්ටර්ප්‍රිටේෂන් දුන්නා. නිවන ගැන. නිවන ගැන. මේක අන්තිම පෙන්නන තියෙන නිවන ගැන. නිවන කියන්නේ විසුද්ධි හතරමනේ. ඉතින් නිවන ගැන මඤ්ඤණා කරනවා කියලා කියන්නේ නිවන ලබන්න ඕන දේ කරන්නේ නිවන ලබන්න ඕන වර්තමාන ඉලඹ සිටියේ තියෙන කතා නැතර කරන්නේ ඕනෙලා තියෙන. ඒ වෙනුවට නිවන ලබන්න අතෙන් ගියොත් මෙහෙම හිතගෙන කෙරුවොත් හොඳ ඉඳගෙන කෙරුවොත් හොඳ කියලා කල්පනා කර කර ඉන්න. සීල විසුද්ධිය කියන්නේ මඤ්ඤණාවෙන් තොර දෙයක්. සීල විසුද්ධිය ගැන කියන වචනේ පාවිච්චි උනේම නැහැ මුළු දේශනාව. මම කිව්වේ නිම නැහැ. ඒකයි ඒකත් මංජනාවක් වෙන්නේ. නෑ මම කිව්වේ නිවන. මේක තියෙනවා අනුතරු යෝගක්ෂේපී. ඒකේ කියන පාඩේ නමුත් අර සංකල්ප විශ්ය අතර තියෙනවා. ඒක ඇත්තටම අටුවාචාර්යන් වහන්සේලා කියනවා මේ කියන්නේ අන්කට්ටේ හිතන නිවන අපේ නිවන නෙවෙයි කියලා. ඇත්තටම කියනවා අපේ තියෙන නිවනත් හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. හිතන්නේ නැති කෙනෙකුත් නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් හිතලා වැඩක් නැහැ. ඒකට කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව කරන්න කල්පනා කරලා වැඩක් නැහැ. කල්පනා හිතේ කියලා නොකරනට වඩා හොඳ ඇති. නමුත් කළ යුත්තක් බුදුහාම දෙල තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. සද්ධාව පුතරච්ඡන්දයක් වශයෙන් චංකි සූත්‍රයේ පියවරල් හතක් වෙනවා. සද්ධාජාතෝ උපසංගමති. උපකාන්තාන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං හෝදහති. ඔයිත සෝතෝ ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේති. තථානං ධම්මානං අත්තං උපවරකති. අත්තං උපපරික්කතෝ සති චන්தோ ජායති. ඊට පස්සේ පළවෙනි හතම පෙන්වන්නේ මේ තියෙන සුපර්ෆිෂල් ෆේත් එක. ඒ කියන්නේ try කියනවා කියන එක strive කරන හැටි. ට්‍රයින් කියලා කියන්නේ ඔය වල්ලාසි ගහ ගහ ඉන්න තාම දන්නේ නැහැ කොයිද. ස්ට්‍රයික් කියන්නේ එහෙම නෙවෙයි. මෙතෙන් මම යන්න ඕනේ දැන් යන්න පටන් ගත්තා. එල්ලේ ස්ථිරයි දැන්. වේගය සහ ප්‍රවේගය අතර වෙනස පෞද්ගලිකව ගන්නන්නේ. වේගය කියන්නේ අවිචාරවත් වේගයක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙලා. ශ්‍රද්ධාව අවිචාරවත් කුසල ඡන්දේ දිශාගත වෙලා තියෙනවා. එයාට දැන් ඉන්න බෑ. එයා ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කරන වෙලාවේ දැන් මෙතන ඉඳලා දානසාරයන් කියන මෙහෙම කෙලින් බර්ඩ්ස් අයි එකට යන්න බෑනේ අපිට. හරි මෙහාට යනවා මෙහාට යනවා එහාට යනවා ඒ ඔක්කොම පියවරක් පාසා දානසාරට ලඟ වෙනවා. අපි එළියට බහිනවා කොහේ යන්නද කියලා දන්නේ යනවා. නමුත් එල්ලේ නැත්තම් ඒක සද්දාව කියනවා. මම යන්නේ දානසාරවට කියලා යනවා නම් ඒ කුසල ඡන්දය ඒ කර බැලීමේ ආසාවක් තියෙනවා. කුසල ඡන්දේ ආවට පස්සේ මනසේ වළක්වන්න බෑ කාටවත්. නිසා රෑ හීනෙමුත් කල්පනා කරන්නේ මේක ළඟා කරගන්න හැටි. ඉඳගෙන හිටියත් බුදියා හිටියත් මිනිහා ඒකට දවසින් දවස දවසින් දවස ක්‍රියා උපස් බඳිනවා වගේ කරගෙන කරගෙන උපය මාර්ගේ හේවෙනවා ක්‍රමසාවිදි හොයනවා කියන එක හරියම ලේසි. වුමනාව ඕනේ කරලා තියෙන අපිට මේ try කරන්න පුරුදු කරන්න එපා. මිනිස්සු ඒක wastage of time strive. සද්ධාව නෙවෙයි. හැබැයි සද්ධාවෙන්මයි කුසල ඡන්ද දෙන්නේ කියලා මතක තියාගන්න. ඒක සද්ධාව නතර ගන්න බෑ. සද්ධාව කුසල ඡන්දය බවට පත් වෙන්නේ නැත්නම් කාලේ නැස්ති. ඒ නිසා ශ්‍රද්ධාව කුසල ඡන්දයටපත් වෙලා කුසල ඡන්දේ ඕකප්පන ශ්‍රද්ධාව බාටපත් අධිකම ශ්‍රද්ධාවට ගෙනියනවා. ශ්‍රද්ධාව හොඳයි. හොඳ වුණාට අවිචාරවත්. ආයතන වලින් බලන විෂන් මිෂන් කියලා කියන්නේ ශ්‍රද්ධාව වගේ දෙයක්. World world vision world vision ඒ වගේ ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට පෙන්වන්න ආවේ ඒගොල්ලෝ අපිව ඒකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා අපිට විෂන් එක පෙන්වන්න හදන අනුන් ගැන ඒක තියෙනවා මෙතන කියන කුසල ඡන්දය Taman ගැන විතරමයි කවුරක්වත් දන්නේ දැනගත්තේ නැත්තරමට ලාභයි අර විෂන් එක කරන කැම්පේන් එක මේ අනික් කටියට විෂන් එකක් නිකන් පාළුවේ ඉන්න කටියට විෂන් එකක් ගෙනත් දෙන්න. ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ කිසි චාරයක් නැතුව හැදෙන්නේ මම දෙන්න හොඳ එකක් කියලා. නෑ. ඔය කායතන දැන් ඉලක්ක කරගන්නවා. මේ අවුරුද්දට අපි තව අවුරුද්දක්. ඒ කියන්නේ ආර්ථික ආර්ථික ආර්ථික උපමාන. ආර්ථික දේශපාලන සහ සමාජික කියලා අපේ ලෝකයේ වගේ ලෝකායත ධර්ම මොකක් හරි එකට යනවා. එක්ක මේ ආර්ථික ළඟාවීමක් සඳහා දේශපාලන හෝ සමාජික සඳහා. ඒ විෂන් එක යොමු වෙලා තියෙන මෙන්න මේක ජස්ටිෆයි කරන්න. ඒ කියන්නේ තමන්ගේ ඔබ්ජෙක්ටිව් එක ජස්ටිෆයි කරන්න. ඒ ඔබ්ජෙක්ටිව් එක කක්කනේ. ඒක කක්කනේ ඉතින් අර අසාර්ථකුණා කියන්නේ මේක අසාර්ථකුණා කියන එක තමයි. සාර්ථකව මේ විෂන් එක සාර්ථකුණා කියන්නේ ආර්ථිකව ඉදිරියට යනවා. දැන් හොඳටම පෙළලා තිනවා ආර්ථිකයේ මනුස්සයාට සන්ත මේ පිරිච්චකමක් ඇති කරන්නේ නැහැ. සම්භාගාත්ම තියෙන ආර්ථිකවත් බලන්න තියාවිත පරිසරය සම්බන්ධව ආරක්ෂා කිරීම. නැවත හොඳටම තියෙන ඔබ්ජෙක්ටිව් එකක් ඒකවා. ඒ මොක මොකටද ඒ ඒ ස්ට්‍රැටජි එක දාන්නේ ඒ විෂන් එක ගන්නෙ මොකක් මොකක් ඇති කරන්නද කියලා. කවම දාකව නිවන නෙවෙයි කියලා විතරක් මතක තියාගන්න. කට නිවන ඩිෆයින් කරන්නේ නැහැ. කෙරුවොත් ඊට කවුරුත් ඇවිල්ලා කාටවත් පෙන්වන්න දෙයක් නැත්තේ නෑ. ඒකෙන් කාටවත් ගන්න බෑ ඇඩ්වාන්ටේජ් එක. එහෙම දෙයක් තියෙනවා තාත්තා. එහෙම විෂන් එකක් ගැන මම කියන්නේ ආර්ථික පැත්ත නෙමෙයි. සාමාන්‍ය ආර්ථික කියන්නේ නැති ආයතනවල එහෙම විෂන් එකක් තියෙනවා නම් අනික් කාණ්ඩයට අර විරිය ඇති කිරීමට ටීම් ටීම් වර්ක් එක ඇති කරන්න විරිය ඇති කරලා ඒක ඇති කරන්න පාස් වෙනවා. පැහැදිලිව මේක තමයි ඒගොල්ලෝ ඒක තමයි ස්ට්‍රැටජි එක ඒගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්නේ ඒක ඒක ඕගනයිස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට කඩනවා තණ්ඩ බෝල්ට් එක. නමුත් ඒ කොහටද යන්න හදන්නේ කියලා බැලුවොත් මේ වගේ කැත ගැවිල්ලක් කවදා නිවනට එන්නේ නැහැ. නිවන සඳහා ගන්නව හැමදාම සුළුතරේමයි. ඒ පොරකණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේ වගේ ටීම් වර්ක් ඕනේ නැහැ. ටීම් උනානම් රැල්ලට වැටුණා රැල්ලට වැටුණා රැල්ලෙම තමයි. මේක තියෙන්නේ අයින් කරපන්. යන්නෙත් නේපා ගොනු වෙන්න එපා මොනම දෙයකින් තව කෙනෙක්ගේ යම් මචං මහමුදේ නාන්න ඕනේ නැහැ. ඕනේ සුම්. යම් මචං මහමුදේ නාන්න කිව්වනම් අනිවාර්යයෙන්ම මතක තියන්න අම්මා තලා වීමට. දැනගත්තොත් අම්මා තලා වීමට. බුදුහාමුදුරුවෝ තම. කරටක් දාගෙන යන්න බෑ. ඒකෝචර එකක්ක විසානකක්. එහෙම නැත්නම් මාතගල අත්තරාජා වගේ ගත්ත ගියා. ඒක ඇත්තටම දානෙදී ගොඩක් සෙනගෝනේ. සීලෙදී අඩු වෙනවා. සමාධියට යනකොට ඉන්නවා කතා බහ කරන්න ගියොත් වැඩි තට්ටු. විපස්සනාට ගියාට පස්සේ කැත් අතර ගන්න ඕනේ. ගොවිය තමන්ගෙම භෝගේ නරක අතු ඉවත් කරන වගේ කප්පාදුව කියලා තමයි පෙන්වන්නේ විපස්සනා නුගයි. ඉතින් ඒක තමයි විකුණන්නේ. කිසි කෙනෙක් මොනම තාලකින්වත් කියන්නේ මේකේ වේගය වැඩි වෙන්නේ තනි වෙනකොටයි. මේක වැඩි වෙන්නේ මම දැන් මෙතෙන්ට එනකොට. ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ආලවට්ටන. කියන්නේ ලෙවල් නලුම් කවියක් කියාගෙන මේ නැගලා බයින මේ නදීට සම්මත සමන් දෙවි පිටයි කියලා වන්දනාවේ තමයි යන්න ආසාවදී. තනි වෙන්න අරකට කරන්නේ. ඉතත ප්‍රොෆෙසර් තිලකරත්න කිව්වේ ඒක උඩට ඇවිල්ලා මම හිතුවේ නෑ මෙතන සංගය දෙන්නවට තුන්නවට වැඩි ඇති කියලා ඉන්න බෑ හඳුන්නේ මෙහෙම ඉන්න බෑ. කොහොමද ඉන්නේ කියලා. කොළඹ ඉන්න කට්ටිය හැන්දෑවට සවාරියක් ගන්නවා කියලා. ඔබ වහන්සේලා ඉන්න මට හරි සන්තෝෂයි කොහොම මේ සංගය හත ප්‍රශ්නමක් ඉන්නවා කියලා. කවුද කැමැත්තෙන් ඇවිල්ලා මේ වගේ මේ දිත්තේ දිත්ත මත්තන් කියන කැමති. සුතේ මඤ්ඤණාව කරා දිත්ත දින්න ගන්න මාර්ගයම මානව ප්‍රාණා මඤ්ඤණාව දිත්ත මඤ්ඤණා මාන මඤ්ඤණා ඒ මඤ්ඤණා මාර්ගයකට බල බල යනකොටත් හරි පැහැදිලි. ඒ කියන්නේ පිට කෙනෙක් වගේ බලන්න ඕනේ තුනේ. Taman ඒවත් එක අගේ කරන්න යන්නේ මේක මගේ මේම මම කියලා. ඒක පේනවා හීන දිහා අවදි හීනකට අවදි වුණොත් වෙන්නේ කිසි න්‍යාය පත්‍රයක් නැහැ. පිටකොන්දක් නැහැ. කීනක හෝ සාමාන්‍ය වල්පල් කතාවක බලන තේමාවක් නැහැ. මේ කතාව කතා නතර එක්කෙනෙක් ඉවර වෙනකන් ඉන්න අනිත් එකන කතා කරනවා. කිසිම තේමාවක් නැහැ. ඒවා යනවා අපි. කිසිම න්‍යායපත් නැහැ. ඒ වගේ උදේ පාන්දර අපි නැගිටලා කොච්චර ගැසකොට ගහගෙන ඇවිද්දා. හන්දෑව නිදා ගන්න කියලා බලන්න බලන්න අපි කරගන්න තියෙන්නේ. කාගේ වැඩවලටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒක හොඳ වැඩේ තමයි. එන ඕනි දානයක් කරනවා කියලා හිතුවම න්‍යායපත්‍යකුත් නැහැ. නැති බව දන්නවා. නැවත හදා මන්ට කිරුවා න්‍යායපත්‍ය හදලා සද්ධාහක යොමු කරන්න හදන්නේ. නමුත් විපස්සනාට යනකොට දෙනවා පැමිණි දුක් පැනිටයි එන්නේ මොකක්ද එන්න දෙයට 100 100ක් එතන. one thing at a time and that done day. කරනවා සීචා. ඈ? ඒ මොහොතේ කරනවා. ඉතින් එතකොට වෙනවා කට්ටිය ටික සදාචාරයක් නෑ පොන්දක් නෑ කියලා. කරන්න බෑ. කරන්න බැරි මොකද? අපි හිතනවා ගියාම අපි උගන්වලා තියෙන්නේ අපිට නීතිපද්ධති දිගේ යන්න කියලා. ඒක ඇත්ත දාන සීල භාවනා කරනට යනකම්. භාවනා පන්නලා භාවනා මම විශේෂයෙන් කියන්නේ විපස්සනාට ගිය ගම ඒ ඒ යොමුවක ගොනුවක තියෙන වට්ටගාමී ගතත් සංසාරට අදින ගැත්තේ වෙනට පස්සේ වෙනවා සංවිධානකින් කවදාකවත් නිවන් අරින්න බෑ. නිවන් අරිනවා නම් ඒක සංවිධානයක් නෑ. ඩිසෝල්ව් වෙනවා ඩිසෝල්ව් වෙනාට කිසිම පාටිකල්ස් වල අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඒක හේම පොටෙන්ෂල් එක තියෙනවා අපිට තනි වෙනකොට කියලා මොනම දෙයක්වත් අඩු වෙන්නේ නැහැ ඇත්තටම තියෙන්නේ හැකියාවල් වැඩි වෙන එක විතරයි ඒක තමයි කුමාරතුමෝනි දාට කියන්නේ උඹට මොනවාවත් කරගන්න බැරි තැනට ආපු දවස් තමයි උඹට පුළුවන්කම තියෙන්නේ හැකියාව තේරෙන එදාට එතකන් අපි රක්ෂණ සංස්ථාව අපි බලාගනි බැංකුව අපි බලාගනි නෝන මාත්‍ය බලාගනි ගෝලභාවය ටික බලාගනි කියලා ජීවපසේ අපි බලාගනි කියලා ඌවට ව්‍යවෘත වෙලා ඉන්නවා. ඌ ඔක්කොම යන්නු සුනාමයට හොම්බේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මොනව නැතුණත් කරන්න දෙයක් හැකියාව එහෙම තියෙනවා. අර සම්භාහන විද්‍යාලයේ පොතම මේ මහත්තයා සම්භාහන කියලා දේ ඉඳලා තියෙනවා. පළවෙනි සුනාමයට ගිහිල්ලා වැට කවුටුපම් වැටක හිටියා. දැන් ඊගාට එනවලු මොහොත පැත්තේ නෙවෙයි ගොඩ පැත්තෙන් එනවලු මොහොතක්. ඊට පස්සේ ඒචලු මම මිහිනකම් කෙරේ සම්භාහන කරගෙන හිටියේ මම පුළුවන් හරි කෙරුවා මට මේ ශක්තිය විතරයි. ඒ නිසා ගහන යන ගහන පලයන් කියලා හිතලා මම හිතපු දනම නතර වුණා. තුන්වෙනි එකත් ආවා ඊට පස්සේ හිතාගත්තු මේ මට ඒ වෙලාව කල්පනා දෙන්න මනසට මම පුළුවන් තරම් මේ සුදු දව් කරලා තියෙන එච්චර. ඒ විදිහට මිනිහා කිව්වේ මේ පොත පරිවර්තන ඔක්කොම දීලා කිව්වා. ඒ වෙලාවේ තමයි තේරුනේ කිව්වා ඔය මොනම දෙයක්වත් නැහැ ඒ වෙලාවේ බලාපොරොත්තු ඇති කරන්න අරේන වතුර ප්‍රවාහයත් එක්ක. මගේ හැකියාව වලට මොකක්ද ගලප්පේ. අපි දැන් හිතානින්නේ අම්මේ අර වස්තු වස්තුවේ දැඳායෝ ටික නැති වුණොත් ගන්න දෙයක් නැති වෙයි. ඇත්තටම උන් කැවුම් වෙනවා කියලා අනේ අන්තං නාකිය වෙන්නේ නැහැ දහක වෙන්නේ නැහැ කියලා ඉන්නේ. අපි ගිය දවසට කැමුම් වෙනවා අනේ අන්තං ඇති කියලා. මේ ළඟින් තර මම පැවිදි විකමට ගිහිල්ලා ඉතින් බොහොම ලොකු අභිෂ්ක්‍රමයක් කරේ. හිටපු දෙන මනුස්සයා කිව්වා ලොකු තාන්ත ලොකු පින්කමක් කරේ මල්ල වාතයක් මෙහි තිබ්බේ. දැන් යන්තම් මෙහි නැහැ. ඇත්තටම පින්කමක්. පැවිද්දක් කරලා අර මාසේ යන්න ආයේ ඉන්නකම් ඒකේ පැතිරීගෙන පැතුරු වෙලාගෙන හැම එලාගෙන මේ ඔක්කොම හදනවා. සිල් ගත කරවන්න ඕනේ සමාධි ගත කරවන්න ඕනේ සම්විධාන හදනවා හොෝගල අර ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ මේක කවදා මැරෙනවද කියලා බලන්න. ඉතින් පැවිදිනවා දකපුවා හරි සන්තෝෂයෙන් මැරිලත් නැහැ. තාත්තා කයින් වල ගැත්තකටලා ඉන්නවා. ලොකු පිංකක්. ඔක්කොම ලයිතේ ඉන්නේ අපි නැත්තම් මේ හෙට ඉර පායන එකක් නැහැ. ඊට තමයි නැගෙන්නේ මේ බටේකින් පායි. අපි නේද මොකක්වත් ඒ. ඉතින් පණ තීන්දුව කරනවා වගේ නිකයි තියෙන්නේ. පිත්තේ සිට නැත්තම් සුතේ සුත නැත්තම් මුතේ මුත නැත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතේ. ඒක ඒක කෙරෙන්නේ මං කියන නැවත දාන සීල සමාධියදී නෙවෙයි. විපස්සනා. ඒකට ඇති වෙන්න අපේ නෑදෑයන් අපිට උදව් කරනවා තමයි මේකේ ඉන්න කට්ටියත් උදව් කරනවා. අපි නැති කරන්නේ මේ ඒ කියන්නේ වත්තන්ද හිතලා කරනවා නෙවෙයි යන්නේ මම එහෙම හිතන්නේ කවදාකවත්. ඒක නොදැන හරි කෙරෙන්නේ ওই ටික තමයි. නොදැන හරි මේ ළඟ ඉන්න කට්ටියන් අලි ගලි ඉන්න කට්ටියන් කෙරෙන්නේම මේ හරස් කපන එක තමයි. ආ සැලියුට් එකක් ගහලා නැත්නම් සුවපත් වේවා කියලා නේද? ඕන දෙයක් කරම සුවපත් වේවා කියලා කියනවා. ඊගාවට නියකට ලෑස්ති. ඊගාවට නියකට ලෑස්ති. වටන්න බෑ මොකාටවත් වටන්න. හොඳයි අපි තව භාගයක විතර කාලයක් කරන් තිනවා. අපි මේ ධර්ම දේශනාව අවසානයේ සාකච්ඡාව සඳහා මම හිතනවා තවදුරටත් ප්‍රශ්නක ප්‍රකාශ නැහැ කියලා කියන අපි ධර්මදේශන අවසන් කරන පේන පෙන්නාට පින් පැමිණීම නාදී ජීවිත කිරීම සහ අපේ පරමාර්ථ ජීවිත කරන අදාසි මෙත්තවතාවදී ගාථා සම්දාන වල කියන